ඉතින් ඒ නිසා අංගුත්තර නිකායේ සත්තක නිපාතේ මේක වෙනම සූත්‍රයක් විදිහට සඳහන් වෙනවා. ඒකෙදී මම බැලුව බැල්මට පේනවා ඒකේ මුලින් මේ කරුණු අටක් ගැන කතා කරන්නේ යටින් මුල් තුනක් සාමාන්‍යයෙන් ආචාර ධර්ම වලට සීලයට හා සම්බන්ධයි. ඊට පස්සේ කරුණු තුන සමාධියට හා සම්බන්ධයි. ඊට පස්සේ මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන කරුණු දෙක ප්‍රඥාව හා සම්බන්ධ නැත්නම් විපස්සනාව සම්බන්ධයි. ඉතින් ඒක නිසා ඒකෙත් යම් ආකාරයක සීල සමාධි ප්‍රඥා පිළගැස්මක් තියෙනවා. ඉතින් ඒ විදිහට සීලය හා සම්බන්ධ කරුණු මතු කරගෙන සමාධිය හා සම්බන්ධ කරුණු මතු කරගෙන ඒ සාරයක් විදිහට ඒකේ පෙරගමනක් විදිහට ඉදිරි ගමනක් විදිහට තමයි මේ අද ඉදිරියෙන් තියාගත්ත පඤ්ඤාවතු වයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා මේ ශාසනය මේ ධර්මය මේ ප්‍රතිපදාව ප්‍රඥාවන්තයාට පමණයි. දුෂ්ප්‍රඥාට නෙවෙයි. ඒක නිසා මේක හරියට මේ කුල වේදයක් අරගෙන වගේ බෙදන්න මානව බෙදන්න හදන කතාවක් කියලා කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. මොකද ඒ සාරිපුත්ත මොග්ගල්ලාන කියන මේ කෝලිතෝපතිස්ස කියන ගී කාලේ කෝලිතෝපතිස්ස කියන මේ දෙපොළ සංජය කියන පරිබ්‍රාජකයත් එක්ක තමයි ඉස්සල්ලාම ගත කරේ තමන්ගේ ගුරුවරයා විදියට පස්සේ මේ කොණ්ඩඤ්ඤ සමාවෙන්න අස්සජී ස්වාමීන් දැක්කට පස්සේ අස්සජී ස්වාමීන්ගේ දැනගෙන දෙන්නම ගියා බුදුහාමුදුර ගාවට. ඊට පස්සේ ආට සතුටක් ඇති වුණා අපි ආපු ගමනේ ඉදිරියක් යයි කියලා. එතකොටම ඒගොල්ලන්ට ගුරු ගෞරවයක් ඇති වුණා. අපි මෙතෙන් යනකම් උගන්වපු ගුරුවරයාට මේක පණිවිඩය කියන්න ඕනේ. යත් සමාජයට බොහොම සතුටු වෙන්න ඉඩ තියෙනවා. මේ අපි ගියේ පාරේ තවත් හොඳ කල්යාණ මිත්‍රෙක් හම්බුණා, සද්ධාර්ථයක් ලැබුණයි කියලා දෙන්නම ගිහිල්ලා ඒ සංජේ පරිබ්‍රාජකයාට කියනවා අපිට මේ හොඳ ගුරුවරෙක් හම්බුණා. අපි යන්න කියලා. එතකොට අර ගුරුවරයාට ඒක ලොකු කෙනෙහිල්ලක් වුණා. මේ මගේ ළඟ ඉඳලා ඊට වැඩි ලොක් කෙනෙක් හම්බුනායි කියලා මට ඇවිල්ලක් කියනවා කියලා මේ ඒක Tamanට කරපු නිග්‍රහයක් විදිහට තමයි ගුරුවරයා දැක්කේ. ඒතර ප්‍රශ්නයක් අහනවා දැන් ඔය සර්වචන්නාන්තේ දේශනා කරන දේවල් ප්‍රඥාවන්තයින් නෙමෙයි ගැලපෙන්නේ. ඉතින් මේ දෙන්න කියනවා කෝලිතෝපතිස දැන් ඉතින් සාරිපුත්ත මොග්ගල්ලාන එහෙමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ ප්‍රඥාවන්තයර ගැලපෙන දේවල් තමයි දේශනා කරන්නේ. එතකොට අහනවා ලෝකෙ වැඩියෙන් ඉන්නේ ප්‍රඥාවන්තයෝද ප්‍රඥාව නැති අයද කියලා. එතකොට මේ දෙනා කියනවා වැඩි කරියක් ප්‍රඥාව නැති අය. ඉතින් එහෙමනම් ප්‍රඥාව තියෙන කට්ටිය බුදුහාමර ගාවට ගියාවයි ඊටු ටික මයි ළඟ හිටපොදී ඔය දෙන්න ඔය දෙන්නගේ වැඩක් බලාගන්නයි කිව්වා. තර්කේ ගොඩනගන්නේ සර්වඥාන්සේ ආමන්ත්‍රණය කරන්න ප්‍රඥාවන් තියෙන්නේ. ඉතින් මේ ප්‍රඥාවන්තය සුළු පිළිසයි ඉන්නේ. ඒගොල්ලෝ ගියාවයි මට වැඩි ඡන්දේ කොහොමදත් හම්බ වෙනවනේ. ඡන්දයක් තිබ්බොත් වැඩි ඡන්දේ මට හම්බෙන්නේ මොකද උඟ දෙනෙක් ප්‍රඥාව නැහැ. අන්න ඒ වගේ ලෝකයේ මතයක් තියේදී මොකද්ද මෙතන මේ පඤ්ඤාවතෝ දුප්පඤ්ඤෝ කියලා සඳහන් කරන්න කියලා බැලුවොත් දුෂ්ප්‍රඥ කියලා කියන්නේ ෂට ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥා නැතිකම නෙවෙයි ඒ තියෙන ප්‍රඥාව කූට උපක්‍රම සඳහා යොදවනවා. ෂට දේවල් සඳහා යොදවනවා. ඒක නිසා යම් කෙනෙක් ගාව ෂටගති මායාවී ගති සහ වංචනික ගති තියෙනවා නම් එයා ඥානෙ නැති කෙනෙක් කියලා කියන්න බෑ. ඥානෙ තියෙනම යොදවන්නේ තමන්ගේ හිතසුව පිණිස සහ අනුන්ගේ හිතසුව පිණිස නෙවෙයි තමන්ගේ අහිත අහේනිය පිණිසමයි අනුන්ගේ අහිත අහේනිය පිණිසමයි. නමුත් එයා ඒක දන්නේ නැහැ. ඒ නිසා දුෂ්ප්‍රඥයි කියලා කියන්නේ ෂට ප්‍රඥාව. ඒක නිසා දෙගොල්ලම දුෂ්ප්‍රඥ වුණත් ප්‍රඥාවත වුණත් ඥානවන්ත පිරිසක්. නමුත් ඒ යොදවන ශක්තිය යෙද වෙන්නේ තමන්ගේ හිතසුව නැත්නම් තමන්ගේ අහිත අහේනිය පිණිසද අනුන්ගේ අහිත අහේනිය පිණිසද කියන එක නැත්නම් තමන්ගේ හිතසුව සහ අනුන්ගේ හිතසුව පිණිසද කියන කාරණා දෙක තමයි මෙතෙන්දී ගැනෙන්නේ. නිසා යම් කෙනෙකුට තමන් කෙරෙහි ආත්ම ගෞරවයක් ආත්ම ස්නේහයක් කරුණාවක් මෛත්‍රියක් තියෙනවනම් ඒක න කවදාවත් Tamanට අහේනිය පිණිස වෙන අහිත පිණිස වෙන දෙයකට මේ ඥාණය යොදවන්නේ ඒ වගේම යම් කිසි කෙනෙකුට සීලයක් කියන එකක සංකාවක්වත් තියෙනවනම් තව කෙනෙකුගේ අහිත වෙනස අහේනිය පිච්චයොදවන්නේ ඒ නිසා මේ සීලය සහ ප්‍රඥාව කියන කාරණා දෙක තියෙන කෙනා ප්‍රඥාවන්තයෙක් කියලා කියනවා සීලයෙන් තොරව පාවිච්චි කරන ප්‍රඥාව දුෂ්ප්‍රඥ වෙනවා. ඉතින් ඒකට පැහැදිලිම නිදර්ශනය තමයි වර්තමාන යුගය. මොකද මේ විද්‍යාව ලෝකෙට ආපු දවසේ ඉඳලම බයලජ්ජා දෙක නැති කරලා තමයි විද්‍යාව දියුණු වුනේ. තාක්ෂණයත් එහෙමයි, යටිතල පහසුකමුත් එහෙමයි. ඉතින් ඒක නිසා ඒ තුලින් ඇතිවෙන මේ ඥාණය සම්මා දිට්ඨියක සම්මා සංකල්පයක සෙනෙහස ලැබලා නෙවෙයි උපදිලා තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම මිච්ඡා සංකල්පයක් මත හිටපු මිච්ඡා දිට්ඨියක් දිගේ යන්නේ. නිසා ඒක කොච්චර දියුණුවත් ඒ දියුණු වෙච්ච එකනාගේ අහිත අහේනිය පිටස හිටිනවා. ලෝකයේ අහිත අහේනිය පිටස හිටිනවා. ඒ නිසා ඒ කවදාකවත් නිවනකට යොමු කරන්නේත් නැහැ. පෘථිවි ගෝලයේ සුභ සිද්ධියට යන්නේත් නැහැ. මහා ජන විඥාණයට හොඳක් වෙන්නේත් නැහැ. කරන කෙනාට හොඳක් වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහේ මහා ප්‍රඥාවක් ඇති ලෝකයක අපි අද ඉඳගෙන ਸਰවචන්නාංශගේ ධර්මය පඤ්ඤාවතෝ අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා බලනකොට කාරණාව තේරුම් අරගන්න ඕනේ ඒ ආයුධය Tamanට හානි කරගන්න පාවිච්චි කරනවද නැත්නම් ආයුධය නිසිසේ පාවිච්චි කරනවද දැන් අද ආයුධය ආයුධය හම්බෙලා තියෙන්නේ පිස්සු අඳුරෙක් අතට උගේ වැඩේම කපා ගන්නවා උන් වැඩේම කපනවා ඉතින් මේක දන්නේ නැතුව තමයි අපි තාම මේ ඉදිරියට යන්නේ. මේ අවුරුදු 200ක් මනුෂයා පස්සට ගියා. මොකක් නිසාද මේ විද්‍යා දියුණුව නිසා. ඒ හේතුව මොකද්ද? විද්‍යා දියුණුවක් වෙන්න බෑ බයලජ්ජාව තියෙන තැනක. බයලජ්ජාව අයින් කරුවට පස්සේ තමයි විද්‍යා දියුණුව වෙන්නේ. ඒක රානේ ඩෙකාට් කියන ඒ බටහිර චින්තකයා කිව්වා බයලජ්ජා දෙක පල්ලියට බාර දෙන්න අපි ගන්නම් ප්‍රඥාව අපි ප්‍රඥාව වැරගෙන දෙයයන්ාසේ නැහැ කියලා ඔප්පු කරන්න. ඔප්පු කරා. නමුත් ඔප්පු කරනකොට ඒ පරිශ්‍රණය සඳහා හිත හදාගන්න කරපු මේ බයලජ්‍ය නැතිකම කොච්චර හානියක් කරනවද කියන්න මේ අවුරුදු 200ක් කල් ගියා. දැන් දන්නවා ලෝකේ ඉන්න টপ ක්ලාස් සයන්ටිස්ලා අපි යන්නේ රෝන් කියන එක. ඒ පැහැදිලිවම අවුරුදු 20කට විතර ඉස්සර තමයි ලියුනේ ඔය Tao Physics කියන පොත Fridge of Caprage එයා පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා භෞතික විද්‍යාවට අනාගතයක් නැහැ. ඒක අනාතයි අසරණයි කියලා. අවු 20 වෙනි සංස්කරණයේදී මම දැන් 17 වෙනි සංස්කරණයේදී කියනවා දැන් මම පොත ලියලා අවුරුදු 20ක් ගිහිලා තියෙනවා මට මම පිළිගත්ත බටේ ආසියාකරේ දැනුමින් මට චෝදනාවක් ඇවිල්ලත් නැහැ විද්‍යාවෙන් චෝදනාවක් ඇවිල්ලත් නැහැ මම මත ප්‍රකාශ කරපු මතය ඒක නිසා අපි මේ බාහිරයේ හොයන හැම එකක්ම අනාතයි අසරණයි අභ්‍යන්තරයට හොයන දේක නම් කෙලවරක් තියෙන්න ඉඩ තියෙනවා ඉතින් යනව බලනකොට දුෂ්ප්‍රඥ භාවේසා ප්‍රඥාවන්තකම කියන එක මේක දිහා බලනකොට ඒ තරම විශාල කලුසුදු ભેදයක් තියෙනවා නමුත් මේ අධ්‍යාපන ක්‍රමයේ ඒක පෙන්වන්නේ නැතුව තමයි යන්නේ. මේ යන ශිෂ්ටාචාරය ඒක පෙන්වන්නේ නැතුව යන්නේ. ඒක නිසා කවදා හරි කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් දැනුම බයලජ්‍ය දෙකෙන් තොර වුණාට පස්සේ ඒක අසමාහිතයි. ඒක Tamanට සහ අනුන්ට හිංස කරනවා. නමුත් අර බයලජ්‍ය නැතුව දැනුම යොදනකොට ලැබෙන ඉන්ද්‍රිය නැත්නම් කාම ආසාව එහෙම නැත්නම් මේ ඉන්ද්‍රම් පිනවීම කොච්චර මත් කරනවද කියනවනම් එයාට මේ මේ ලැබෙන ආනිසංශයේ බයලජ්‍ය නැති කරගෙන යන එකක් මේ මූල ධර්මයේ බයලජ්‍ය නැහැ කියන එක දැනගන්න වෙලාවක්වත් නැහැ. හොඳ වෙලාව උනේ දැන් අපි මේ කතා කරනකොට ওই විද්‍යාවට අවුරුදු 200ක් ගිහිල්ලා දැන් ආදීනව පේන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේ වැగిරෙන පූජාව වහන්න මේ නවීන ශිෂ්ටාචාරයේ පුදුමාකාර කුෂ්ඨ රෝගියෙකුට රත්තරන් ආභරණලා සලතන්ට හදනවා වගේ සරසන්ඩ හැදුවට මේක පූජාව වැගිරෙන දේහයක් මේ විද්‍යාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ විද්‍යාවක් ගැන කතා කරා. බුදුරජාණන් වහන්සේ විද්‍යාවක් ගැන කතා කරා ඔය කියන්නේ නවීන විද්‍යාව. නමුත් තාම අපිට තියෙනවා අන්දමන්ද ගතියක් අපිට තියෙනවා ඇස්බැඳුම් ගතියක් මේ නවීන විද්‍යාව තාම හරි කියාගෙන යන ගමන. ඉතින් ඒකෙදී මේ ප්‍රඥාව සහ දුෂ්ප්‍රඥ භාවයේ කියන එක විස්තරකරනද භාවනා කරපු කෙනෙකුට තේරෙනවා මේ විද්‍යාඥයා යම් උපකරණයක් යම් ක්‍රමවේදයක් දෙයක් දැන ගැනීම සඳහා පාවිච්චි කරනවාද ඒ දේ උපකරණේ සහ ක්‍රමවේදේ මොකක් වුණත් දේ හැම වෙලාවෙම බාහිර දෙයක්. බුදුජාණන් වහන්සේ ඒ ක්‍රමයේම ඒ ක්‍රම වේදයෙන් පාවිච්චි කරන ඇතුළට ඒක නිසා මේ අභ්‍යන්තරට යන හොයන එකට කියනවා ඉන්සයිට් කියලා නැත්නම් විපස්සනාව කියලා බාහිර දේවල් හොයන එක තමයි විද්‍යාවෙන් කෙරෙන්නේ ඉතින් ඒක නිසා අපි දන්නවා යමක් හයියෙන් කරකිනකොට කේන්දර අபிසාරී බලය සහ කේන්දර අපසාරී කියලා බල දෙකක් හැදෙනවා මේ විද්‍යාවෙන් බලන්නේ කේන්දර අபிසාරී බලය බුදුජානනාංශයේ පෙන්වන ලදන කේන්ද්‍ර අපධාරී බලය තමයි විද්‍යාව කරන කේන්ද්‍ර අභිසාරී බලයක් කියලා එකක් තියෙනවා. අමතක කරන්න එපා. ඒ නිසා ওই තියෙන දැනුම ඇතුළට හරවන්නේ. ඒකේ Tamanට ප්‍රත්‍යක්ෂණය කළ හැකි මධ්‍යස්ථ අරමුණකට නොමිලේ ලැබෙන අරමුණකට දාලා බලන්න. ඒ ගමන කෙලවර කරන්න පුළුවන්. බාහිර වෙන එකේ කවදාකවත් කෙලවරක් නැහැ. නන්නත්තරයි කියලා කියන්නේ ඒකයි. ඉතින් එතකොට අපි මේ ගත කරන දවසක අපි ගත කරන භාවනා වැඩමුළුවක අපි ගත කරන පැයක අපි ගත කරන සක්මන් පැයක කොච්චරක් වෙලාව අපි Tamanට ප්‍රත්‍යක්ෂණය කළ හැකි මධ්‍යස්ථ අරමුණක පවතිනවද කොච්චරක් හිත බාහිර අරමුණට දුවනවද කියලා බලපුවාම අපිට පේනවා පුහුණුවක් නොදුන්නොත් සත්‍යමත් නොවුනොත් ශික්ෂාවක් නැති වුනොත් හිත පිළිබඳව කිසිේත්ම බලාපොරොත්තු තියන්න බෑ පිස්සු ඇදිච්ච වඳුරෙක් වගේ පණින අරමුණ මොනවද කියලාවත් දන්නේ ඒකට ඒකනේ අපි අභිරමණය කර කර ඉන්නේ මේ নানা ආකාර රූප බල බලා নানা ආකාර ශබ්ද අසමි ගන්ධ රස පහස ලැබමින් වල් බూరు අදහස් කල්පනා කරමින් නන්නත්තර වෙච්ච හිතක ඉන්න කෙනාට ඒකම අභිරමණය කරගෙන යනවා භයානක හැබැයික් වෙනකන් ශීඝ්‍රයෙන් වැවෙන අර්බුදයක් පිළිකාවක් මොලේ තියෙනවා කියලා දැනගන්නකම් භයානක ලෙඩක් ආවයි කියලා දැනගන්නකම් පිස්සු කියලා කියලා පිස්සු කියලා කියලා යනවා. ඊට පස්සේ කවුරු හරි කිව්වොත් එහෙම ඔය ඕනාට වැඩි ඉඳුරම් පිනවීමේ ප්‍රතිඵලයක් ඔය වෙලා තියෙන ප්‍රතිඵලයක් නෙවෙයි. ආධිනවයක් වෙලා තියෙන්නේ. ඒ වෙනුවට මේ ඉඳුරම් පිනවීම වෙනුවට මේ ඉඳුරම් দমনය කිරීමේ වැඩපිළිවෙලක්. ඉන්ද්‍රිය සංවරයක්, බයලජ්ජාවක්, සීලයක් කියන එක අර ඉදරම් පිනවීමේ ණයට වෙන්නේ නෝන්ජල්කමක්. මෙච්චර ලස්සන මනුස්ස ජීවිතයක් හම්බෙලා මොකටද මේ තමන් විසින්ම තමන් ඉදරම් দমনය කරගන්න හදන්නේ නිසා ඉදරම් පිනවන පැත්තට යනවා. අපි මේ පරිසරයේ තියෙන වෙලාවක අපිටම එක්කිනෙකුට හිතුණා කමක් නැහැ. ඉදරම් පිනවීම සඳහා මම දවසේ පැය 23ක් ගත කරනවා. එක පැයක් දාලා බැලුවොත් ඉඳුරන් দমনය කරන වැඩේට එක පැයක් දාලා බැලුවොත් එහෙම මේක අභ්‍යන්තරගත ප්‍රත්‍යක්ෂණය කළ හැකි උදාසීන අරමුණකට දාන්න එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා කවුරු පටන් අරගත්තත් ඒ ඇතුළට හිත දාන්න ගන්න වැඩේදී 100%ක්ම අසාර්ථකයි ඒක පිළිබඳව කාටවත් සහතිකයක් දෙන්න බෑ. මොකද ඒ තරම්ම හිත බාහිරයට දුවනවා. අපි හිතමු ඒටීඩිත් මේක කරලා කරලා කරලා බයක් ඕනේ චිත්තක්ෂණයක් දාගත්තා. චිත්තක්ෂණ දෙකක් දාගත්තා. තුනක් දාගත්තා කියලා ඉදිරියට ගමන් කරගෙන යනකොට තමන් මෙතෙක් හම්බ කරපු සියල්ලම තමන්ට අපහසුව පිනිස දුක පිනිස අහේනිය පිනිස හිටිනවා කියලා තේරෙනවා. තමන් ලැබපු හැම දෙයක්ම දීර්ඝ කාලීනව අහේනිය පිටේ හිටිනවා කියලා. all liabilities all credit will be liabilities in long run කියලා ඥානানন্দ හම්දෝ කියනවා. එතකොට තේනවා හම්බ කරුවද වැඩි නම් වැඩි කරපු එකනාට වර්තමාන හිත තියා ගැනීමට ඒහා සමාන දුකක් එනවා. ලාභ සත්කාර වැඩි නම් ඒහා සමාන දුකක් එනවා වර්තමාන හිත තියන ප්‍රතර උදාසීන අරමුණක හිත පැවැත්වීම ලාභ සත්කාර හොයන හිතට මහා කම්මැලි දෙයක්. හම්බ කරපු කෙනාට මේ කවුරු හරි දෙන බතක් කාලා කවුරු හරි දෙන පැදුරක බුදියා ගන්නවා කියන එක මහා ලැජ්ජාවක්. ඉතින් ඒක නිසා එදාට තේරෙනවා මෙතේ කාථාවෙන් හම්බ කරපු හම්බ කිරීමට උදව් කරපු ෂට ප්‍රඥා වෙනුවට දැන් ප්‍රඥාවන්තෙක් වෙන්න ගිහිලා නිකන් සරල වෙන එක නිකන් නිහතමානී වෙන එක අහිංසක වෙන එක කොච්චර අමාරුද කියලා. ඒකේ අමාරුව තියෙන්නේ අපි මෙතෙක් කල් අනිත් පැත්තට පොර දාපු නිසා. ඒ නිසා කොතනක හරි අපි දැනගෙන දවසට පැයක් හරි නැත්තම් විනාඩියක් හරි දෙකක් හරි දාගෙන මේක කරගෙන කරගෙන යනකොට තේරෙන්න පටන් ගන්නවා මේක කොහොමනම් මේ ජන විඥාණයට කියලා දෙන්නද ලෝකයට කියලා දෙන්නද හිතන්නවත් බෑ ඒක නිසා බුදුජානන් වහන්සේ නිවන් දක්වපු කිය නෙවෙයි එක පැත්තකින් බලනකොට ආශ්චර්ය දේ උන්වහන්සේ මේක ලෝකෙට කියලා දෙන්න හිතුවා. ඇඟ කිලි පොළනවා ඒක දැනෙනකොට බුදුජානන් වහන්සේට ඉස්සලා හිතුණා මේක කියලා දෙන්න ඕනේ නැහැ කියලා. ගිල බෑ. මොකද මේ ජනයා ඉන්නෙම අනික් අය පරයාගෙන විලාපයට සත්කාරයට සම්මාන සිලෝකෙට දුවන්නේ ඒක නිසා බුදුජානන් වහන්සේත් පියවරක් පසර ගත්තා. ඒතර සහම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා උතුරු සළුව සකස් කරගෙන එක දණක් බිම ඇනලා වැඳලා කතා කරලා කිව්වා නිදුකානන් වහන්සේ ඔබ වහන්සේ බුද්ධ වහන්සේබෝධිස්සාමි මුත්තෝහම් මොචයිස්සාමි මුත්තෝහම් මොචේ පරේ තින්නෝහන්තර ඉස්සාමි සංසාරෝගා මහබ්බයා කියලා මහා පුරුෂ පරාක්‍රමයකින් පුරුෂ ශක්තියකින් වැඩ කරගෙන කරගෙන ගිහිල්ලා ඒක මුදුන්පත් වෙච්ච වෙලාවේ ලෝකයාට මේක නොකිය හිටියොත් මුළු ලෝකෙම අනාතයි. සියල්ලම එහෙම නැහැ. සමහරුන්ගේ ඇස්වල එච්චර දූවිලි නැහැ. දූවිලි නැති ඇස්සන්ට ප්‍රයෝජනෙ පිණිස ධර්ම දේශනා කරන්නයි කියලා. ඊට පස්සේ තමයි බුදුජානනාංශ කියේ මම දහම්බෙරේ හැලවීම පිණිස මිගදායට වඩිනවා. ඇස් කන් ඇත්තෝ අසත්වා කියලා තමයි පටන් අරගත්තේ. ඉතින් ඒ කෙනෙකුට මේක කියලා දෙන්න පුළුවන් වෙයි කියලා හිතපු හිතිල්ලම තමයි අදිෂ්ඨාන ශක්තිය. අපි ඒ තරම්ම තමන්ගේ අහේනිය පිණිස කටයුතු කරන જાතිය. ඒක බුදුචානන්සේ සඳහන් කරලා තියෙනවා. දිශෝදි සංයන්තං කෛරා වේරී වාපන වේරිණං මිච්ඡාපනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. හොරෙක් තව හොරෙකුට මොන විදියට දැක්කාම දඬුවම් කරයිද හතුරෙක් තව හතුරෙකුට කොහොමද දඬුවම් කරයිද? ඒ වගේ මිත්‍යා දෘෂ්ටි හිත මිත්‍යා සංකල්පිත Tamante ඒ තරම් හානි ඉතින් මේක තේරිලා කාට හරි මේ ජීවිතේ මදි නෑ උත්සාහයක් කරන්න ඕනේ. උත්සාහයක් කරලා මේ අභ්‍යන්තරගත සරල උදාසීන ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක හිත පාත්තන්නේ යන මනුස්සයාගේ දැනගන්න පුළුවන් පෞරුෂත්වය කියන්නේ මොකද්ද? තමන්න තමන් අනුකම්පා කරනවා කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් පුරුෂ පරාක්‍රමයෙන් පුරුෂ වීරිකෙන් කළ යුතු මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක කරන්න පුළුවන් ක්‍රම තුනක් සඳහන් වෙනවා. එකක් තමයි බණහන එක සුතමේ ඥානය. ඊට පස්සේ දෙක තමයි මේ අහපු දේ කල්පනා කරලා බලන්න ඕනේ මේ කියන කතාව ඇත්තක්ද බොරුවක්ද කියලා. එහෙම නැත්නම් ඒකට කියන අනුමාන ඥාන කියලා ණය විපස්සනාව කියලා අපිට තියෙන සාමාන්‍ය තර්කයට දාලා බලනවා මේ කියන විදිහට අපි මේ බාහිරේම හොයා ඉදරම් හිට පිනව පිනව ඉඳලා ගියාම ඊට සාපේක්ෂව මේ මම කියන්නේ කවුද කියන එක වර්තමාන මොහොත මොහොත කියන්නේ මොකද්ද කියලා දැන ගැනීමට කරන ප්‍රයත්නයත් එක්ක සංසන්දනය කරලා බලනකොට කෙනෙකුට හිතෙනවා නම් මේ මම කියලා දැනගන්න සෙල්ලක්කාර වුණත් කමක් නැහැ. හිතුවක්කාර වුණත් කමක් නැහැ. ගංගදීල පීල ඉහළට පීනන ක්‍රමයක් වුණත් කන මේක කරලා බලන්න ඕනයි කියලා බණ අහපු කෙනකින් ඊටාම කලාතුරකින් පුංචි ප්‍රතිශතයකට විතරයි කරලා බැලීමේ හැකියාව අවශ්‍යතාවය ඒ කියන්නේ කුසල ඡන්දේ කියලා පහළ වෙනවා. ශ්‍රද්ධාව තියෙන ලක්ෂිකින් කුසල ඡන්දේ පහළ වෙන්නේ කීයද කියන එක ඒක වෙනමම කතාවක්. කුසල ඡන්දේ පහළ වෙච්ච පිරිසක් එක්ක ආත්මේ වැඩ කරන්නේ. භාවනා කරන්න ඕන කියලා හිතිලා. දැන් මේ පිරිස දන්නවා මේ දවස් පහේ කරපු වැඩපිළිවෙලේදී අපිට කොච්චර ඕනකම තිබුණත් කොච්චර මූලතාවයේ ඒ දෙව්වත් කොච්චර දැනුම තිබුණත් ඔය මෙතෙන්ට එන්න ගත්ත ප්‍රයත්න එකකින්වත් මේ වැඩේට අනුග්‍රහයක් නැහැ. ඒකට වෙනමම පාඩම් පන්තියක් ඉගෙන ගන්න ඕනේ. වෙනම උපක්‍රම රාශියක් තියෙනවා. ඒ උපක්‍රම අතින් බලනකොට අපි අද ඉපදිච්ච දරුවෙක් වෙන්න වෙනවා. බිග්ිනර්ස් මයින්ඩ් එක ඕන වෙනවා. එහෙම නැත්නම් නවක ආධිකමික උපස්සක විපස්සකෙක් වෙන්න වෙනවා. ආධුනිකෙක් වෙන්න වෙනවා. ඉතින් ඒක ඉතාමත්ම අමාරු දෙයක්. මොකද අපි අර උපේපු දෙය නිසා. අපි යමක් උපයලා යම් තැනකට ඇවිල්ලා හිටියා නම් ඒ කෙනාට ඒ දේ අතහැරලා අර ආධිකම්මිකෙක් වෙන්න විනාඩියකටවත් අමාරුයි. අර උපේපුදී ඇවිල්ලා ඔළුවට නිතරම තට්ටු කරන්න පටන් ගන්නවා. ඉතින් ඔළුවත් බලනකොට ඒවට කැමැති. මේ වර්තමානයේ නිදාස් උදාසීන අරමුණට හිත දානට වැඩිය කැමැති. ඉතින් මේම කරගෙන ඉඳලා අපි හිතමු යම් දවසක මේ කරන ප්‍රයත්නේ සාර්ථකුණයි කියලා. සාර්ථකුණයි කියලා කියන්නේ අපිට අරමුණක හිත චිත්තක්ෂණ දෙකක් පවත්වන්න පුළුවන් උනායි කියලා. එක දිගට හුස්ම දෙකක් බලන්න පුළුවන් උනායි කියලා. එක දිගට පියවර දෙකක් තියාගන්න පුළුවන් කියලා. ඒක තමයි අපි මුලපිරුවයි කියලා කියන්නේ. ඊට පස්සේ යාට දෙන්න පුළුවන් කියලා දෙන්න පුළුවන්. දැන් දෙකක් කිරුවා තුනක් කරපන්. තුනක් කෙරුවා හතරක් කරපන්. ඒක තමයි අපි මේ කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. අන්න එහෙම කරගෙන යනකොට දවසක මේ මේ හරි පැත්තට සතිය පිට වීම යම් වෙලාවක ඉදිරියට යනකොට යාට තේරෙන්න පටන් ගන්නවා මම මෙතෙක්කල් කරපු දේවල් කොච්චරක් මගේ මේ ආධ්‍යාත්මික ගමනට බාධා වෙලා තියෙනවද කියලා. මම කරනකොට ඒ දේවල් මම සාධාරණීකරණය කළේ මොන තරම් ෂට මනසකින්ද මායාවී මනසකින්ද එහෙම නැත්නම් වංචනික මනසකින්ද කියලා ඒ Tamanටම තේරෙන්නේ සෑහෙන දුරට සතිය පිහිටවල සතිය ඉදිරියට ගැම්ම ගන්නකොට තමයි. ඉතින් අර සතිය පිහිටවන මුල් කාලේ සමාධි භාවනා කියනවා. Tamanටම තේරෙන්න පටන් අරගත්තොත් Tamanගේම අත්දැකීම මත මම මෙතෙක්කල් ශක්තිය දෝලා හිතලා බලලා කරපු හැමදේම වගේ මොකද්ද න්‍යාය පත්‍රයකට ගිහිලා තියෙන්නේ. මොකද්ද ෂට ප්‍රඥාවකට ගිහිලා තියෙන්නේ. මොකද්ද වංචනික ධර්මයක් තියෙනවා කියලා. එතකොට උඟ දෙනෙක් වහ කනවා. උඟ දෙනෙක් සීසීනසා ගන්නවා. උඟ දෙනෙකුට බය හිතෙනවා. නමුත් ඒ බය නෙවෙයි මේක දැනගන්න එක තමයි මේ ජීවිතය අපි කරපු ලොකුම දේ. මම මෙතෙක් කල් කරපු දේවල් වෙනුවට නොකර හිටියනම් හොඳයි. කෙරුවත් ප්‍රශ්නයක් නැහැ. එහෙම දේ නරක දේ කරන්නේ නැතුව කාටවත් නිවන් යන්න බෑ. ඒක තේරෙන වෙලාවට අපි කියනවා ඔන්න ප්‍රඥාව පහළ වුණයි කියලා. Tamanටම Tamanගේ කෙරුවාවල් දැන් මේ භාවනාවෙන් කරපු කෙරුවාවල් සහ කලින් කරපු කෙරුවාවල් දෙක අතර පරණිව් වගේ තියෙන න්‍යාය පත්‍රයත් මේකේ න්‍යායපත්‍යක් නැති අහිංසකකම න්‍යායපත්‍යක් නැති නියතමානීකමක් දකින්නකොට තේරෙනවා මේකට තමයි පරිණාමය කියලා කියන්නේ. අපේ පරිණාමය අවුරුදු 40 ලක්ෂයකට ඉස්සලා නතර වුණේ. එදා ඉඳලා මිනිස්සයා එතනමයි. ඉතින් එහාට පොඩ්ඩක්වත් ගියේ නෑ මොකද මේ ඉඳුරම් පෙනවීමේ පිස්සු කෙලියට පටන් ගත්තා. ඒකේ සියලුම සත්තුන්ට වැඩිය මිනිස්සයා බොහොම ඉක්මනින් ඉස්සරහින් ඉන්නවා. ඒකම තමයි පහුගියේ අවුරුදු 200 වැඩි වුණේ ඒ වැඩිවීම හොඳට හිටියා. ඒ නිසා පෘථිවි තලයේ රත් වෙන්න පටන් ගත්තා. ඒ නිසා චිත්ත දූෂණ ආවා. ඒ නිසා පෘථිවිය දූෂණය වෙන්න පටන් ගත්තා. ඊට ඉස්සෙල්ලා දෙයයන් ආංශිත අයින් කරපු නිසා හිතන්න බෑ දැන් මේක දෙයියන් කරන සාපයක් කියලා ගන්නත් බෑ. ඔය දෙයියොත් අයින් කරලා ඉවරයි වෙනකොට. එතකොට තේරෙන්න වෙනවා manussතා ලෝකේ ඉපදීමේ ක්‍රියා කළා වැරදි මේ ක්‍රියා කළා වැරදි උඹලා නිකන් හිටියානම් ඔයිට වැඩිය අපේ වැද්ද කරපු දේ කරා නම් මෙහිරපු ඇබොරිජින්ස්ල කරපු දේ කරා නම් සබහා ධර්මෙත් එක්ක ඉන්නවා දැන් මොකද වෙලා තියෙන්නේ හැමතැනම යටිතල පහසුකම් හදාගෙන sannivedane හදාගෙන කාමේමයි වඩන්නේ ඉතින් මේ මුළු ලෝකෙට මේක දෙන්න බෑ. එහෙම නැත්නම් මේක තොග බිස්නස් කරන්න බෑ. සිල්ලර් බිස්නස් කරතයි. මුලේ තියෙනවනම් උකුණේගේ පස්සපැත්ත තරම්වත් මුලයක් තියෙනවනම් Tamanට සිද්ධ වෙනවා හැරලා බලන්න මම මේ කරපු දේවල් මට නතර කරන්න පුළුවන්ද කියලා. ඒක ඉතාම භයානක ප්‍රශ්නයක්. උත්තරේ නෑ බෑ. මේ කරපු දේ නතර කරන්න බෑ. නතර කළා අපිට වෙනවම ක්‍රමසහවි දිගන ගන්න වෙනවා. ওই ගඟ දිගේ ඉහළට යන්න යනකොට Tamanටම කවදාරි හිතෙන වෙලාවක් එනවා. වැටෙන වෙලාවක් එනවා මම මෙතෙක්කල් හරි ගියයි කියලා කරපු හැමදේම නිසා මට මේකට අහිංසක වේ ගන්න බැරුව යනවා. මට නිහතමානී වෙන්න බැරුව යනවා. මට නැවත ළමා මනසකට එන්න බැරි වෙනවා. ඒක නිසා මම වඩා හොඳ දේ පැත්තක තියෙද්දි මම උපේන ලද හොඳේ බැඳෙනවා. ඒ නිසා අපේ ජීවණයට ප්‍රධානම බාධාව අපේ හොඳ ටික. යමක් අපි හම්බ කරලා ලෝකේ හොඳයි කියලා දෙයක් තියෙනවනම් ඒ ටික තමයි වඩා හොඳ දෙයට යන්න දෙන්නේ නැතුව හිර කරන තැන. ඉතින් ඒක කවදා හරි තේරුණා නම් එයා තේරුම් අරගන්නවා මම මේ හොඳ අතාරින්නේ වඩා හොඳක් වෙනුවෙන්නේ. අපි හරියට නරක අතෑරියා හොඳක් වෙනුවෙන් ඊට පස්සේ අපි හොඳෙහි යම් මට්ටමකට ඇවිල්ලා ඉන්නවා දැන්. දැන් අපි මේ කරන්න හදන ප්‍රඥාව කියලා කියන්නේ මේ දේත් අපි අතාරිනවා වඩා හොඳක් සඳහා. ඉතින් ඒ කියන ගුණයට කියන්නේ අරතිය කියලා. භවනා අරතිය කියලා. අද මුළු ලෝකෙම අරතියෙන් වැහිලා ඉවරයි. ඒක බුදුජානනාංශගේ දේශනාවට සම්බන්ධ කරලා කියනවනම් කාමාතේ පරමාතේනා ဒုတိ ය අරති උච්චති කියනවා. අපි ලංසාරට බැඳෙන පළවෙනිම හේතුව කාමයි. ඒක කවුරුත් දන්නවා. දෙක අරතිය. අර ඊගාට තියෙන බැටාලියන් එක තමයි අරතිය. අරතිය කියන්නේ අධි කුසලයේ තිබියදී සාමාන්‍ය කුසලයේ කරනවා. මේක 77 78 විතර කොහොම හරි මගේ ඔළුවට දැම්මා ඒ ළම්මික හමුදුවැතුරු කට්ටිය ඊට පස්සේ මම බලාගෙන හිටියා මේ පිරිස කරගෙන යන වැඩ දිහා බලනකොට ඒගොල්ල මේ කළ හැකි අධි කුසල් තිබියදී මේ ලාමක කුසල් වලට සම්මාදම් වෙන හැටි. ඒක ලියුලා නම්බු ලබන හැටි. ඊට ඉස්සෙල්ලා කාලයක් තියෙන්නේ නැති මම දන්නවා අධි කුසලයේ තිබුණේ නැහැ කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. නමුත් කරන්න තිබිලා ඉදිරිපත් කරත් කට්ටිය මේ සාමාන්‍ය කුසලයට නැත්නම් හොඳ වෙන්න කෑ ගැහුවට අධි කුසලයේ පෙන්වනකොට අධි කුසලිය තබා සාමාන්‍ය කුසලයට යන ගතිය. ඉතින් මේකට කියනවා දුෂ්ප්‍රඥ භාවය කියලා. හොඳ නරක දෙකෙන් හොඳ තෝරන එක හොඳයි. හොඳයි වඩා හොඳයි දෙක දීලා බලපු ගමන් ඕනම කෙනෙකුට බලන්න තෝරන්නේ මොකද්ද කියලා. අර පුරුදු හොඳ තෝරනවා නොදන්න නිසා වඩා හොඳ අතාරින්න. ඉතින් ඒක නිසා මේක Tamanට තේරෙන්න ඕනේ වෙන කවුරු හරි මේක කරනවා නම් අපිට ඒක දඬුවමක් වෙනවා. අපිට ආත්මයට නිෂේධනයක් වෙන ඉච්ඡාබංගත්වයකට යනවා. මේක අපි කවදා හරි තේරුම් ගත්ත දවසේ තේරෙනවා වඩා හොඳ වෙනුවෙන් හොඳ අතාරින්න දෙවන්නේ කදාල නැහැ. ඕනම කෙනෙකුට කරත හැකි කරපු ගමන් හොඳයි නරකයි දෙක අතර වෙනස වගේ නෙවෙයි වඩා හොඳට ගිය ගමන්ම අකාලිකවම ප්‍රතිඵල දෙනවා. ඒකට කල් ගන්නෑ. අර වගේ පින් පිරෙන්න කාලයක් යන්නේ පැහෙන්න කාලයක් ගන්නෑ. ඒකේ ඒ තරම්ම ඉලෙක්ට්‍රික් ඒකේ ඒ තරම්ම ඉන්ට්‍රින්සික් කරනකොටම තේරෙනවා. ඒ තේරෙන්නේ කොහොමද? මේ අධිකුසලයට යනකොට අර හොඳ දේ හෝ නරක දේ කිරීමේදී ඇතිවෙන මානසික ආතතිය අසහනය නෑ චිත්තක්ෂණයකට හෝ නැති බව තේරෙනවා. නමුත් ඒක ආධුනිකයාගේ අවාසියට හිටලා තියෙන්නේ. මොකද තමන් චිත්තක්ෂණයක ආතතිය නැතුව හිටියට චිත්තක්ෂණයක අසහනෙ නැතුව හිටියට ඒ චිත්තක්ෂණයේදීම අසහනයක් නැතුව හිටියා කියලා දැනගැනීමේ ශක්තිය චිත්තක්ෂණේ නැහැ. ඒක කියනවා මේ අපේ ඇඟිලි ඇඟිල්ලේ අග ඇඟිල්ලේ අගෙන් අල්ලන්න බෑ ඒක අල්ලන්න වෙන ඇඟිලි අඟක් ඕන. ඇඟිලි පිටරේ ඇඟිලි පිටරේ අගෙන් අල්ලන්න බෑ. ඒ වගේ අපි යම් වෙලාවක මේ චිත්තක්ෂණ වේශකර චිත්තක්ෂණ අසහනකාරී චිත්තක්ෂණ වල ඉඳලා යම් වෙලාවක අපිට බුදුන්ට පින් සිද්ධ වෙන ධර්මයට පින් සිද්ධ වෙන සංඝයාට පින් සිද්ධ වෙන එක චිත්තක්ෂණයක හෝ අපි සාසහනේ නැති තැනට ගියාට ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ ආධුනිකයට බෑ ඒ සඳහා කල යුත්තේ මොකද්ද එවැනි චිත්තක්ෂණ රාශියක් යනවා චිත්ත වීදියක්ම යනකොට හැරිලා බැලලා කියන්න පුළුවන් ආ මේ ටිකේ නම් මට ආසනයක් තිබුණ නෑ කියලා ඒක නිසා ආධුනිකයට අවාසිය රීట్లా තියෙනවා සුතමේ ඥානෙ තියෙන කරන්න මේක ටිකක් සපය ගන්න පුළුවන්. බොහෝ කල් කරනකොට තේරෙනවා අපි මෙතෙක් කල් කොච්චර අකුසල් කරලා තිබ්බත් කොච්චර දුෂ්ප්‍රඥ වුණත් කොච්චර අධිකුසලය ප්‍රතික්ෂේප කරගෙන හිටියත් අධිකුසලයට ගිය ගමන්ම මෙතෙක් කල් කරපු පවවල මෙතෙක් කල් කරපු අකුසලවල නපුර නැති වෙන්න පටන් ගන්නවා. තමයි ක්‍රමසාවිදි තේරෙන්න පටන් අර ගන්නවා. ඒක හිතුවට වැඩිය බොහෝම වේගෙන් Java කරනවා. ඒක නිසා මේක සාමාන්‍ය ධර්මයේ නැත්නම් සාමාන්‍ය පොතේ සඳහන් කරන්නේ යෝනිසෝ මනසිකාරය සහ යෝනිසෝ මනසිකාරය කියලා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ හේතුඵල ධර්ම තේරුම් ගන්න වැඩ කරනවා. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ සප්ප වේලයන් ගමන. ඒ යෝනිය කියන වචනෙට කියන්නේ ස්ත්‍රීලිංගයටත් යෝනිය කියලා තමයි කියන්නේ. ඒක නිසා යෝනිසෝමනසිකාරණය කියලා කියන්නේ මුලට ඇදීම කියලා කියන්නේ. මොනම දෙයක් වුණත් පටන් අරගන්න තැනට බලනවා. අයෝනිසෝමනසිකාරය කියන්නේ අවසාන ප්‍රතිඵලය විතරයි බලන්නේ පටන් ගන්නව බලන්නේ නැහැ. ඒක නිසා අවසාන ඵලයේදී ආ බලන්න ගියොත් අපි මාරපාක්ෂිකයි. නමුත් මේ හට ගන්න තැන බලන්න මුලට යන්න පටන් අරගත්තොත් අපිට නියපොත්තෙන් කඩලා දාගන්න පුළුවන් තරක් හම්බ වෙනවා. ඉතින් ඒකට අවස්ථා ලබා ගන්න තමයි අපි අර කලින් කියපු සීල ශික්ෂාව නැත්තම් සීලයට සම්බන්ධ සංගණිකාරාමතාවයෙන් අයින් වෙනවා. විවේකී හදා ගන්නවා අල්පේච්ච වෙනවා. ඊට පස්සේ වීර්ය ආරම්භ කරනවා සතිය වඩනවා සමාධිය හදා ගන්නවා. මේ ටික ඔක්කොම අපිට හදලා දෙන්නේ අපිට දෙයක් සිද්ධ වෙච්චහම ඒක ප්‍රතිඵල දිගේ දුවනට වැඩිය කොහෙන්ද ආවේ කියලා අර සිංහවලෝකණය සුනකාවලෝකණය කියන කතාව තමයි ඊ මතක් කරගත්ත විදිහට බල්ලෙකුට ගලක් ගැහුවොත් බල්ලා ගල දිගේ දුවගෙන ගිහලා ගල කනවා සිංහෙකුට ගලක් ගැහුවොත් සිංහා ගල ගාවේ කවුද කියලා බල්ලා ගල ගහන කාට මරලා දානවා මිසක් ගල දිගේ දුවන්නේ නැහැ ඒ වගේ ප්‍රතිපල දිගේ යනවා වෙනකොට මුලට අදින ගතිය යෝනිසෝමනසිකාරය කියලා අපි සඳහන් කරලා තියෙනවා. ඉතින් යෝනිසෝමනසිකාරය ගැන බලනකොට අපි කරගෙන යන ධර්ම දේශනාවේ ඉදිරි ගමනක් විදිහට බැලුවොත් අපේ හිතට කනහරා කනහරා නාසයහරා දිවහරා කයහරා සහ මානස වශයෙන් මනසහරා විවිධාකාර අරමුණු වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියලා. මෙන්න මේ ඉදිරියට ඉදිරියට වෙන ධර්ම විශේෂයි මනාප අමනාප පහළ වුණා නම් අයෝනිසමනස්කාරය කියනවා. පහළ වෙච්ච දේ පහළ වෙච්ච දේ වශයෙන් දන්නවනම් යෝනිසමනස්කාරය කියනවා. ඒක නිසා අපිට දෙයක් එනකොට මේකට නංවනන් දාගෙන ඒකත් එක්ක ගැටිලා ඒකට කියනවා විනිශ්චය කරමින් ඒ දේ පිළිබඳව මනාපමනාප නැත්තම් මේක වේවා නොවේවා වගේ හිතවිලි එන්න පටන් ගත්තා නම් එයාට තේරුම් ගන්න පුළුවන් ඒ වෙච්ච සිද්ධියේ පවුපින් නෑ ඒ සිද්ධිය පිළිබඳ විනිශ්චය කරන්න යන ඒ සිද්ධිය පිළිබඳව රුචි අරුචිකම් පහල කරන ඒ චිත්තක්ෂණය තමයි විනිශ්චය තියෙන්නේ. ඒ නිසා අපිට මේ භාවනාවකින් අපි කියමු මේක යඟුරු වෙයි කියලා මං හිතන්නේ. අපි හිතමු හොඳට ආනාපානෙ හිත දාලා ආනාපානෙ දිගේ ආනාපාන තුන්දර සංසිඳිලා හොඳ විවේක ස්ථානයකට ගියයි කියලා. අපි අද කමඨාන් සුද්ධ කරපු කරපු වාර්තාවල තුන හතරක් එම සඳහන් වෙලා තිබුණා. අන්න එහෙම ඉන්නකොට නීති ඇතිලා තියෙන විවේකයේ පිළිබඳව හෝ මේක හොඳයි මේක නරකයි මේක වෙන්න ඕනේ මේක නොවෙන්න ඕනේ කියන විනිශ්චයක් නැතුව නැත්නම් මේ විවේකයේ කඩන්න එන්නා වූ සද්දයක් පිළිබඳව හෝ වේදනාවක් පිළිබඳව හෝ හිතවිල්ලක් පිළිබඳව හෝ මනාපමනාප නැතුව දේශ බලාගෙන ඉන්න පුළුවන් නම් එතකොට මේ යෝගාවචරයට දැනගන්න පුළුවන් මේ දේවල් එනකොටම මනාපමනාප පහළ වීම මේ අපේ මතක සටහන් තුලින් කාට සිද්ධ වෙන දේ තමයි. නමුත් ඒක ඕනේ නම් එහෙම නොකර ඉන්න පුළුවන් ගතියක් තියෙනවා කියන එක තමයි බුදු කෙනෙක් ලෝකෙට ඇවිල්ලා කියන්නේ. තමන් වෙත පැමිණෙන අරමුණු વિશે මත ප්‍රකාශ කරන්නේ නැතුව විනිශ්චය කරන්නේ නැතුව රුචියසුකම් පහල කරන්නේ නැතුව දෙස බලාන ඉන්නවා නිකන් ඒකට කියන්නේ බකන් නිලාන ඉන්නවා කියන්නේ. ඔය නිකන් බලාන ඉන්නවා. එක්කටම දැක්කද නොදැක්කා වගේ ඉන්න කියනවා. ඇහුණට යමක් නැහැ වුණා වගේ ඉන්න කියනවා. දැනුණට යමක් නොදන්නා වගේ ඉන්න කියලා කියනවා. දැන් හිතට වෙන් කරලා අඳුර ගන්න පුළුවන් වුණත් නැතු වෙන්න කියනවා. දිත්තේ දිත්ත මත්තම් භවිසති සුතේ සුත මත්තම් භවිසති මුතේ මුත මත්තම් භවිසති විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිසති. ඉතින් මේක අපිට දැන් අමතක වෙලා. අපි දකින හැම දෙයකටම විනිශ්චයක් දෙනවා. ඒ විනිශ්චය කරනත් එකම අපි විනිශ්චයටපත් වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ "ඔබ අනුංගන විනිශ්චය කරුවොත් යක්ෂයා ඔබ ගැන විනිශ්චය කරනවා." කිසි කෙනෙක් ගැන විනිශ්චය කරන්න යන්න එපා. අපිට එහෙම කරන්න අයිතියක් නැහැ. අපි විනිශ්චය කරන්නේ පක්ෂග්‍රාහී මනසකින්. පක්ෂග්‍රාහී නොවන මනසක් ඇති කරගත්තට පස්සේ එයාට තේරෙන්න පටන් ගන්නවා මේ මොන දයක් විනිශ්චය කරන්න ගියත් අර පක්ෂග්‍රාහී නැති තත්ත්වය අපි පාවා දෙනවා. ආන්නේ පක්ෂග්‍රාහී නැති තත්ත්වයේ හිත පවත්වන්න පුළුවන් බව මරණයට පස්සේ නෙවෙයි කරන්නේ. මේ ජීවිතේදීම කරතයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම බුදු වෙලා කරපු උදාන ගාතාවෙදි තියෙන්නේ අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිපිසං. ගහකාරං ගවේෂන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුණක්. අනේක ಜಾති සංසාරේ මම මේ ගේ හදන වඩුව හොයාගෙන විදගෙන ගියා. හම්බුනේ නෑ. මට හම්බුනේ හැම වෙලාවෙම හදපු දෙයක්. ගහකාරං දිට්ඨෝසි. දැන් ශාබීත ප්‍රකාශ කරනවා මම අද ගේ හදන එක දැක්කා. පොණ ගෙවන්න කහසීතෝ මීට පස්සේ ආච්චිට ගෙවල් හදපිය මට ගෙවල් හදන්න දෙන්න එපා. යබීත කරන්නේ උගේ කරමුණෙන් අල්ලගත්තට පස්සේ. පොණ ගෙවන්න කහ සබ්බාතේ පහසුකා බග්ගා උඹේ සියලු පරාල මං පිටල දැම්මා. කැණිමන්ල කඩලා දැම්මා. සබ්බාතේ පහසුකා බග්ගා ගහ කූටං විසංගිතං. කහේ කූටාගාරේ කැඩුවා. විසංඛාරගතං චිත්ත. මගේ හිතේ මීට පස්සේ විනිශ්චය නැහැ. සංස්කරණය කරන්නේ එනදී එන විදිහට බාර ගන්න. විසංඛාරගතං චිත්තං තණ්හාණං khය මජ්ජගා. තණ්හාව කිලින්ම අයින් කළ දැම්මා. ඒ නිසා භාවනාවේදී කාය සංකාර වචී සංකාර වශයෙන් ගිහිල්ලා චිත්ත සංකාර වලට ගියාට පස්සේ ප්‍රඥාවන්තයා කරන්නේ දේවල් වෙන්න ඇරලා ඒ දේවල් දිහා අවදියෙන් බලාගෙන ඉන්න විනිශ්චයක් නොකරන. අවදියෙන් බලාගෙන ඉන්න රුචි අරුචිකම් පහළ වෙනකොට දැනගන්න. එයා දැනගන්න රුචි අරුකම් පහළ වීමෙන් තමයි කෙලස් පටන් ගන්න. ඒක කියනවා මේ චිත්ත වීර්යයක් විතර කරනකොට ඇහැට රූපයක් වැටිලා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. ඒකට දකින හිතක් පහළ වෙනවා චක්කු විඥාන. තින්න සංගති පස්සෝ මේ රූපෙත් තියෙනවා නම් ඇහත් තියෙනවා නම් බලන හිතත් පහළ වෙලා තියෙනවා නම් ඒ දෙකටම දැකීමේ ස්පර්ශය සිද්ධ වෙනවා. මේ තුන එකට ගණන් කරන තාකල් තින්නම් සගති පස්සෝ පස්සපච්චා වේදනාමේ දකපු දේ විදිරෝ ඒ වෙනකොට කනට එන සද්ද අපිට විඳින්නේ ඒකට ඒක බලන්න හිතක් නැහැ අපිට නවාසේ වෙනකොට හිතක් නැහැ දිවේ හිතක් නැහැ කයේ හිතක් නැහැ මොකද අපේ තියෙන එක හිතයි ඒක ඇහැට ගිහිල්ලා තියෙන්නේ එතකොට ඇහැට මුලිච්ච වෙන රූපය ස්පර්ශ වෙච්ච රූපය විඳිනවා යම් වේදේති තං විතක්කේති මෙතෙන් එනකම් බුදුහාමුදුරන්ගේ පුතඥයාගේ චිත්ත විති එකයි පුතඥයා මේක පිළිබඳව විතක්ක කරනවා ඒක මනිනවා කිරනවා යම් විතක්කේති තම් ප්‍රපංචේ ඒක ඊට පස්සේ ප්‍රපංච කරනවා යම් ප්‍රපංචේති ප්‍රපංච සංඥා සංකා සමුදාචරන්ති ඒ මනුස්සය ඊට පස්සේ තමන්ගේ ප්‍රපංචයෙන්ම වැහිලා යනවා අර දකින්න බවවත් රූපයක් මතක නැති වෙනවා ඒ නිසා චිත්ත වීදියේ මුල් අවස්ථා හතරම බුදු වෙලා තියෙන්නේ. දැකලා නැත්නම් විඳලා විඳපු දේ පිළිබඳ මත ප්‍රකාශය කරන්න යෑමත් එක තමයි කෙලසීම සිද්ධ වෙන්නේ. ඉතින් අපිට පුළුවන් දැකලා නොදැක්ක වගේ දකින්න එක පිළිබඳව මත ප්‍රකාශ කරන්න නැතුව විනිශ්චය කරන්න නැතුව නැත්නම් ඒක රුචි අරුචිකම් වලට දාලා ඉන්න. ඒක ඇත්තටම බෑ. අපිට කියන්නේ මීයක් දැක්කට පස්සේ බලලෙකුට පුළුවන් ද මෛත්‍රී භාවනා කරන්න. මාරු. අභාවිත මනසක් තියෙන එකනටත් කවදාකවත් මේ අරමුණ දැකපු ගමන් ඒ අරමුණ පිළිබඳ මත ප්‍රකාශ කරන්න තු මත ප්‍රකාශ කරන්න තු එක චිත්තක්ෂණය ඉන්න එක චිත්තක්ෂණය ඉන්න ඕනේ. අන්න ඒක තමයි විසනවා කියන්නේ. ඒක දැකලා තව සැරයක් බලන්න නැත්නම් නිරීක්ෂණය වැඩි කරන්න නිගමනය අඩු කරන්න. අපේලා තියෙන නිරීක්ෂණය අඩු කරලා නිගමනය වැඩි කරලා තියෙනවා. මොකද අපි මතේ හෙලි කරන්න, මතේ ප්‍රකාශ කරන්න තියෙන අපි ළඟ තියෙන අර තණ්හා මාන දිට්ඨි නිසා. ඉතින් ඒ නිසා මේක ගේම අමාරුයි. දුෂ්ප්‍රාච්‍ය වෙන එක ලේසි. මොකද ඒක තමයි අපි මිටි තනින් වතුර බැතයේ කියලා සිද්ධ වෙන්නේ. නමුත් අපි උත්සාහ කරොත් එක වෙලාවකට හරි එක චිත්තක්ෂණේකාරී අපි දකින අහන ගන්ධ රස භාස ලබන වෙලාවක ඒ අරමුණ දැකලා අරමුණ વિશે විනිශ්චය නොකර ඉන්න මේකට මෙහෙම නිදර්ශනයක් කියනවා ඒක සමහර වෙලාවට නිදර්ශනය නිසා කාරණා තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ ක්‍රිකට් ගහනකොට ක්‍රිකට් වලට අම්පයර්ස් දෙන්නේ කියනවා ලේක් අම්පයර් චීෆ් අම්පයර් කියලා. ඉතින් ඒ දෙන්න තමයි විනිශ්චය දෙන්නේ. ඉතින් එතකොට අපි හිතමු අම්පයර් කෙනෙක් විනිශ්චය දුන්නා ඒ අම්පයර් ඒ ක්‍රිකට් ගහන රටේ මේකනේ. ඌ හැම වෙලාවෙම මිනිස්සු දෙන්නේ තමන්ගේ රටේ කට්ටියට පක්ෂව. කොහොම පාටියකට පක්ෂව ඡන්ද දෙන්නේ. ඒතකොට විසිටින් ටීම් එක ක්ලේම් කරනවා මම විනිශ්චය වැරදි කියලා. ඉතින් අම්බැසඩර් දෙන්න කතා කරලා බලනවා විනිශ්චය කරගන්න විදිය නැහැ මොකද මිනිස්සු හිත බයස්. human error. ඒකට දුන්න මොකද තර්ඩ් ඩම්පය කෙනෙක් ඉන්නෝනේ. මොකද තර්ඩ් ඩම්පය කියන්නේ? වීඩියෝ කැමරා එක. වීඩියෝ කැමරා එක බයස් නැහැනේ. හරිද? යම් වෙලාවක අම්බය දීපු විනිශ්චයක් චැලෙන්ජ් කරන්න ඕනේ නම් වීඩියෝ කැමරා එක බැලුවට පස්සේ අම්පයටත් ඒක බාර ගන්න වෙනවා හෝම් ටීම් එකටත් බාර ගන්න වෙනවා විසිටර්ස්වත් බාර ගන්න වෙනවා මොකද ඒක විනිශ්චයක් කරන්නේ ඒක විශ්ව සාධාරණයි ඒ නිසා අපිට තියෙන්නේ අම්පයර් CCTV කැමරා එකක් කරන එක තමයි නිවන් දකින්නයි කියන්නේ මනුස්ස අම්පය කෙනෙක් CCTV කැමරා එකක් කරනවා. ඉතින් මේක කරන්න බැරි මට්ටමට අපි හදාගෙන ඉන්නවා. කැමරා එකක් වගේ නෙමෙයි දකින්නකොටම අපි විනිශ්චය කළ කෑකොස් සංගහගෙන නටන්න පටන් අරගන්නවා. ඉතින් ඒ පිළිබඳව Tamanට චාරයක් නැති ඒ පිළිබඳව Tamanට බයලජ්ජාවක් නැති කිසිම කෙනෙකුට ලෝකයේ සිද්ධියකට විනිශ්චය කිරීමේ අයිතියක් තියනවාද කියලා අහනවා. කිසිම නැහැ. කිසිම අයිතියක් නැහැ. එහෙම නැති පරයෝ, පාහරයෝ, කඩප්පුලියම තමයි මිනිස්සු කරන්න පෙළඹෙන්නේ. හැදියාව අඩු කිසිම හැකියාවක් නැති උන් පැනලා දෙන්න හදන විනිශ්චය කරන්න. ඉතින් අර විනිශ්චය කරන්න දක්ෂ මිනිස්සු මිනිස්සෙින්ද හිතෙනවා අර ඔළුවේ කක්ක තියාගෙන ඉස්සා ඉස්සිස් කියන වගේ බැරි යෝමනේ නටන්නේ මේ ෆීල්ඩ් එකේ. පඬිතියෝ සමාජයට මෙහෙ කරති. අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති. මේ ලෝකෙදී බලනකොට පේනවා මේ අතිපඬිතකම් නිසා වෙලා තියෙන දේ කිසිම කෙනෙකුට බ්‍රේක් නැහැ ක්ලච් නැහැ. දකින්න කොටම පැනලා විනිශ්චය කරනවා. ඒකට නතර වීම මේ විනිශ්චය කරන කට්ටිය හිතනවා නෝන්ජල්කමක් කියලා. බය අදුකමක්. එහෙමද දකින්නට මතපය විසිකල නටන්න ඕනද කියලා. ඉතින් මේ දෙක අතර කෙනෙකුට අර සදාචාර පැත්ත තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා සදාචාරය කියලා කියන්නේ ලෝකයේ තියෙන විවස්ථා කඩන එක උල්ලංඝනයක නීති එහා ගිහිල්ලා යමක් එහා බලනකොට විශේෂයෙන් මම මේ වෙලාවට සම්බන්ධ කරගන්න ඔය භාවනා කරලා හිත තැම්පත් වෙච්ච වෙලාවක් එහෙම නැත්නම් අපි කියනවා එහිස්තැනට ගිය වෙලාවක් එහෙම නැත්නම් ලොකු ඉඩපාඩුවක් අහපු වෙලාවක වෙන ඕනම දෙයකට ඉඩ තියලා මේක දිහා බලන්න පුළුවන් නම් පොට්ටෙක් වගේ. වෙන දෙයක් අහගෙන ඉන්න පුළුවන් නම් බීරෙක් වගේ. සීත වෙන දෙයක් බලන්න ඉන්න පුළුවන් නම් අපිට ඇහැකන මේ නහයයි දිවයි කයයි නැති කෙනෙක් වගේ. මනසක් නැති කෙනෙක් වගේ. අන්න ඒ වෙලාවේ තේරෙන්න පටන් ගන්නවා අසුචි කන්දක ඇවිදින්න පුළුවන් ගා ගන්න නැතුව. එහෙම නැත්නම් නිලුම්පතක් උඩ වතුර තියන්න පුළුවන් නිලුම්පතේ තැර වෙන්නේ නැහැ. එලම්පත උඩ තිබ්බට තැර වෙන්නේ නැහැ. මේ වගේ නිදර්ශන වලින් බුදුජානන්සේ පෙන්නලා දීලා තියෙනවා. අපේ මනසේ ඒකාන්තම මේ ගුණය තියෙනවා. නමුත් අපිට ඒක ක්‍රියාවත් කරගන්න විදියක් එන්නේ අර කලින් කියපු අල්පේච්ඡතාවේ නැති නිසා. එහෙම නැත්නම් ඝන සංගණිකාවට බැඳෙන නිසා. එහෙම නැත්නම් වීර්ය නැති නිසා සතිය නැති නිසා සමාධිය නැති නිසා වීර්ය සතිය සමාධිය ඇති කරගෙන ශික්ෂාව හදාගත්තත් මේකේ ට්‍රේනින් එකක් තියෙනවා. ඒ කියනුවත් මෙතන ප්‍රඥා ශික්ෂා කියලා ශික්ෂාවක් තියෙනවා. ඒකට තමයි මේ දුෂ්ප්‍රඥ වෙන්න හදන හිත දැකලා දෙයක් පේන්න ඇරලා එයාට කියන්න ඕනේ be choicelessly be aware. choiceless awareness එහෙම නැත්නම් evenly evenly suspended attention. මේක දිහා බලහන් ඉන්න පුළුවන් නම් දැන් ගල්බගුණෙක් වගේ බලහන් ඉන්න පුළුවන් නම් ඒ මනුස්සයාට ඒ දේ පිළිබඳව තුලනාත්මක විනිශ්චයකට එන්න පුළුවන්. අර කඩාපයින් අධිශයට වැඩිය. ඉතින් මේක තමයි මෙතන දුෂ්ප්‍රඥතාවය සහ පඤ්ඤාවතෝ කියන නමට දාලා තියෙන නිසා මේක නැති ගුණයක් නෙමෙයි අපි ගාව. ඇබ්බැහිය නිසා, සංස්කෘතිය නිසා, හැදියාව නිසා, කෙලස් ලකුණු නිසා අපි දකින්නකොටම දකින්න දේ පිළිබඳ විනිශ්චය පහල කරන ගතිය දකින්නවා නම් නැත්නම් අපි දෙයක් දිහා බැලලා ඒක විනිශ්චය නොකර ඉන්න බැරි ගතිය අපි ළඟ තියෙන බව දකිනවනම් ඒක තමයි විද්‍යාව කියන්නේ. මේ අවිද්‍යාව නැති කරන්න වෙන විද්‍යාව කියලා කියන්නේ පිටරටින් ගෙන්නන දෙයක් අ සුපර් මාකට් එකේ තියෙන එකක්වත් නැත්නම් මේ ත්‍රිපිස් මේ ත්‍රිපිසියමක් වගේ තුමුලස් දෙකක් නෙවෙයි. තමන්ගේ තකතිරුකම දකින්න එක විතරයි. මට මේ දෙයක් දැකපුවාම විනිශ්චය නොකර ඉන්න බැරි තියෙන කඩිකුලප්පුව ගාය ඉවසන්නේ නැති ගතිය. ඒක දැක්කනම් ඒ දැකීමමයි උත්තරේ. ඒ නිසා බුදුජානනාංශය ඔය සලායතන විභංග සූත්‍රය සඳහන් කරලා පෙන්නනවා අපි කොයි වෙලාවක හරි දේවල් පිළිබඳ උපේක්ෂාවට ආවොත් වෙන දේවල් පිළිබඳ කලබල වෙන්නේ නැතුව බලහන් ඉන්න පුළුවන් ගතියට ආවොත් ඒ උපේක්ෂා හිතට පේනමයි කියනවා මම මෙතෙක්කල් කොච්චර තකතිර වෙලා තියෙනවද නැත්නම් Tamange අවිද්‍යා ප්‍රමාණය පේන්නේ දෙයක් දිහා විනිශ්චය කරන්න නැතුව බලහන් ඉන්න ඕන. ඒකට හොඳ කතාවක් කිව්වා මම හිතන්නේ අනුරබණ්ඩාරනායක මහත්තයා. එයා කිව්වා මේ මම විරුද්ධ පක්ෂෙත් ඉඳලා තියෙනවා. ආණ්ඩු පක්ෂෙත් ඉඳලා තියෙනවා. මම පාර්ලිමේන්තුවේ මේ විවාද වලට හරියට සම්බන්ධ වෙලා තියෙනවා. මං අද ඉන්නේ කථානායක ආසනේ. කථානායක ආසනේ ඉන්නකොට මට දෙපැත්තම පේනවා මට විනිශ්චය කරන්න බෑ එක පැත්තකට ඇදිලා. දැන් මම මම ඉන්නේ විනිශ්චකාර මට්ටමේ. එතකොට මට තේරෙනවා මේ මිනිස්සු කතා කරන කොච්චර දේවල් පොයින්ට් එකට නෙවෙයිද කතා කරන්නේ කියලා. මාත් මෙතන නේද හිටියේ කියලා. අද අද මේ පුටුවට ආවට පස්සේ මට තේරෙනවා අදාළ මාතෘකාවට කතා කරන්නේ කවුද? ගහ බැන ගන්නවා මිසක්කා මම මෙතෙක් කල මෙතෙන් දෙනකම් මම ඒකවත් දැනගෙන හිටියේ නැහැ කියලා මෝඩ පුතා කියලා තමයි කියන්නේ. ඒකට ඒ ඥානවන්ත ප්‍රකාශයක් කරා මේ කතානායක වුණාට පස්සේ පුළුවන් නම් විනිශ්චයකට යන්න දෙපැත්තේ වහන්න සලකා බලලයි දෙන්නේ විනිශ්චය නිදහස්. පිටිකාරෝ පැමිණිකාරෝ සීළු දෙනාමත් නිදහස් කියලා වගේ කරබන ඉන්න පුළුවන් නම් විනිශ්චයකාරකමට ගැලපෙනවා. විනිශ්චයකාරය පැත්තක් ගත්තා නම් ඊට පස්සේ උසාවියක් ඉවරයි සාධාරණ යුද්ධයක් ඉවරයි. ඒ නිසා එතින්ද යනකම්ම තන උපේක්ෂා වෙනකම් විරුද්ධ පක්ෂයට සහ ආණ්ඩු පක්ෂයට කවදාකවත් දෙබසේ පාර්ලිමේන්තු විවාදයක තියෙන පුස්ගතිය පාර්ලිමේන්තු විවාදයක තියෙන කිසිම අදාළ නැති පුස්ගතිය වෙන ගතිය තේරුම් ගන්න බෑ. ඒක සලායතන විභාගයේදී ਸਰවඥාන්සේ සඳහන් කරනවා අපි දේවල් වලට උපේක්ෂා කරන්න ඕනේ. ඒක එහෙම නිකන් එන එකක් නෙවෙයිනේ. කරලා කරලා කරලා ගිය දවසේ තියෙනවා අපි මෙතෙක් කල් මේ හැම දෙයකින්ම කෙලෙස් උපදෙවන්නේ. මේ හැම එකක්ම විශ්ය කරන්න ගියා. අද මට තේරෙනවා නිශ්චය නොකර ඉන්න පුළුවන්. එතකොට යාට තියෙන උපේක්ෂාව පිළිහිట్లా තියෙන්නේ අවිද්‍යාව මත කියලා. උපේක්ෂා වෙන්න ඕන එක තේරෙන්නේ. ඉතින් මේ අවිද්‍යාව තේරුම් ගැනීම පිස්සු වෙලවන සුළුයි. හීනමානයට ලක් කරන සුළුයි. ඉච්ඡාබංගත්වයට ලක් කරන සුළුයි. ඒ නිසා ਸਰවඥයන් සඳහන් කරනු සද්ධාවෙන් ඵලයන්, සීලයක් ඇතුව ඵලයන්, සතිය ඇතුව ඵලයන් ඒ තුන තියෙද්දී උපේක්ෂාව ඇති කරගෙන මේ සිද්ධි වෙන්න ඇරලා විනිශ්චය කරන්න පොඩ්ඩ බලන්නේ. බලනකොට තේරෙනවා මම මෙතෙක් කල් එහෙම කිසිම විශ්ීමේ ශක්තියක් මට තිබුණේ නැහැ. සිද්ධිය වෙන්නේ ඉස්සලා පැනලා අපි විනිශ්චය කරනවා. බලනකොට පේනවා මම මම නිසා නැත්තම් සක්කාය දිට්ඨි නිසා මාන්න නිසා තෘෂ්ණාව නිසා අපි මේ විනිශ්චය කිරීම නිසා කොහෙදෝ යන ප්‍රශ්නයක් තමයි ඔළුවේ දාගන්නේ. මෙතෙක් කල තිබුණ අවිද්‍යාව මොකද්ද කියලා තේරෙන්නේ උපේක්ෂාව වුණාට පස්සේ. ඊට පස්සේ එතකොට බය වෙනවා. ඒ තරම්ම අවිද්‍යාවක් අපි ගත කරන්නේ. නමුත් බුදුරජාණන්සේ ඊට පස්සේ ප්‍රකාශ කරනවා අවිද්‍යාව පිළිලා තියෙන විද්‍යාව උඩ කියලා. අවිද්‍යාවට ප්‍රතිභාග වෙන්නේ විද්‍යාව. Tamange අවිද්‍යාව ප්‍රමාණ කිරීමටමයි විද්‍යාව කියලා කියන්නේ. අපි ඒකට පුස්තකාලයක තියෙන දෙයක්වත් knowledge එක crystallize කරපු එකක්වත් නෙමෙයි. Taman කොච්චරක් මෙතෙක්කල් අහ කියන නයි ඔඩොක්කි දාගෙන විනිශ්චය කරන්න කියලා අහුණාද කියලා තේරුම් ගත්ත දවසේ ආට තේරෙන්න පටන් අර ගන්නවා මේ කරන ඕනම දෙයක් අකුසලයක් නිකන් ඉන්න වෙලාවක විතරක් අපිට අකුසල නැති සබ්බ පාපස්සා කරන්න යන්න පුළුවන්. කරන හැම දෙයක්ම අකුසල් කියන මට්ටමට අකුසල් කියන විදිහට නෙවෙයි කියන්න වෙන්නේ. කරන හැම දෙයක්ම කර්ම රැස් වෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛා. පුළුවන් අපිට සංස්කරණය නොකර එන දේ දිහා බලන්නේ. මුත් බුදුජානක කරන්නේ ප්‍රඥාවක් ඇති කරන්න හදන එක නෙවෙයි දුෂ්ප්‍රඥය නැති කරන්න හදනවා. දෙයක් ඉස්සරහා සිද්ධ වෙනකොට කඩිකුලප් වෙන්න එපා. කලබල වෙනවා වෙන්නේ ලෝකෙ වෙන්න ඕනේ දේ. නොවෙන්න ඕනේ දේවල් වෙන්නේ. උඹට ඔක බලලාත දාලා අවුල් කරගන්න පුළුවන්. හැබැයි අවුල් නොකර ඉන්න පුළුවන්. ඒ නිසා සුද්ධෙක් ලියනවා අපිට භාවනා කරනකොට කරන්න තියෙන්නේ ගඟක් අයිනේ වියලි ආසනයකට වෙලා බලාගෙන ගඟ දිහා බලාන ඉන්න එකයි. ගඟට අත දැම්මොත් මොකද වෙන්නේ? ප්‍රවාහය ආකූල වෙනවා. අත තෙමෙනවා. කකුල දැම්මොත් ප්‍රවාහය ආකූල වෙනවා. කකුල තෙමෙනවා. උදේට වෙයිලා ඉන්න පුළුවන් නම් ගඟ දිහා බලා ඉන්න පුළුවන්. ඒක බුදුරජාණන්සේ සඳහන් කරනවා යේන යේන මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ඔබ මොකක් පිළිබඳ හරි මඤ්ඤණා ගැලුවොත් ඒ සිද්ධිය විකෘතියටපත් වෙනවා. යේන යේන මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. උදාහරණයක් වශයෙන් කියනවා යම් කිසි කෙනෙක් පළවෙනි ධ්‍යානෙට ගියයි කියලා හිතන්නේ. නිකන් සාසනෙන් දහරක් දෙන්නේ. මේක පළවෙනි ධ්‍යානෙද කියලා හිතනකොටම ධ්‍යානෙ කැඩලා යනවා. මේක පළවෙනි ධ්‍යානෙ දන්නේ නැහැ දෙවෙනි ධ්‍යානෙ දන්නේ නැහැ කියලා දැන් මේ ලැබිච්ච ධ්‍යානය පිළිබඳ හිතන්න යනවායි කියලා කියන්නේ ධ්‍යාන සමතිය නැතිලා යනවා. එතන ගියාට පස්සේ නොසිතා මේක ඉන්නවා කියන එක හරිම අමාරුයි මේ විතක්ක චරිතයට. ඉතින් ඒක නිසා භාවනා කරලා කරලා කරලා කරලා අපි එන්න ඕන වෙලාවක තනන්ගේ අරමුණ උලන්තරන් උදාසීන වෙනකන් උලන්තරන් ගෙවිලා යනකන් පුළුවන් තරම් සංඥාවක් මට්ටමට යනකම් ගෙනියන්න ඕනේ. එතකොට අපි කිතයි ප්‍රතිපදාව කියලා. ඊට පස්සේ සංඥාවක් පාටපත් කරාට පස්සේ ලෝකේ নানা ආකාර අරමුණු එන්න පටන් අර ගන්නවා. අන්නේ අරමුණු ආවට එව්වා එන්නේ මට දුක් දෙන්නවක්වත් වෙන න්‍යාය පත්‍රයක් ඇතුව නෙවෙයි. ඒ පැමිණෙන අරමුණ එයා විසින්ම නැති වෙලා යන හැටි නැත්තම් හටගත්ත දේ එයා විසින්ම නැති වෙන හැටි බලාන ජීවිත අපි කියනවා තපස කියලා. අපි කියන එකට විපස්සනා කරනවා කිය. ඒ වැඩි වෙන අතරමැද අත දැම්මොත් ඒක වෙන දෙයක් වඩටපත් වෙනවා. ඊට පස්සේ අපි ආසනන දුකක් පිළිනවා. ICT ICT තුන්ගින් යාමේ ප්‍රතික තට්ටු කෙරුවොත් සරල නීකාව කැඩෙනවා. ඒහා සමාන ඒහා සමාන ඒකට ප්‍රතිවිරුද්ධ බලයක් නිකුත් වෙනවා. කර්මයක් රැස් වෙනවා. ඊට පස්සේ කියපන්. ඉන්නක යන්න ඇරියොත් යන්නේ සරලව. අවකාශයේ වස්තුවක් ගමන් කරන සරලවමයි. අපි අත දැම්මොත් ඒක විකෘත් වෙනවා. ඒක ඔය ශ්‍රෝඩින්ජර් කියන එකන අවුරුදු 1100 ගාන ඉස්සෙල්ලා දැකලා තියෙනවා. Schrodinger energy wave will collapse into a matter when the consciousness interact here. අපි හිතුවොත් විතරයි මේ ලෝකයේ තියෙන ශක්තියෙන් කලබල වෙන්නේ. ඒ නිසා අපි ඉවට ඒ අන්තයට යන්න දුනොත් ඒකට කියන්නේ හේතුඵල ධර්මය කියලා. මේ එකම දෙයක්වත් අපිට අහේනිය පිණිස හිටින්නේ නැහැ. ඒ නිසා අපි තට්ටු කරුවොත් අපිට තට්ටු අපි ඇල්ලුවොත් අපි අහු වෙනවා. ඒ නිසා අල්ලන්න පුළුවන්කම තියෙදි නාන්ලයින් එකට අපි කියනවා ප්‍රඥා ශික්ෂාව අපිට යමක් විනිශ්චය කරන්න කවුරු ඇවිල්ලත් කියනවා. නැත්නම් මටත් හිතෙනවා. මම පුළුවන් තරම් බලන විනිශ්චය නොකර නිකන් ඉන්නවා. ඒකට කියනවා ප්‍රඥා ශික්ෂාව කියලා. ඉතින් ඒකට උගෝදනේ බයිනවා. එතකොට අකිරියට යන්නේ නැස්චාර්තයට වැටෙන්නේ කියලා. බුදුජානන්සේ කියනවා කරන්නේ පවුනම් කරන හරියක් හැම එකක්ම කර්ම වලට යනවනම් නොකර ඉන්න එක හොඳයි. ඒ දවස්වලම බමුණ බැලලා කියනවා බුදුජානන්සට ඔබ වහන්සේ කතා කරන්නේ අකිරිය වාදයක් උච්ඡේද දිට්ඨියක් කියලා බුදුන්සේ කියන ඇත්ත. නමුත් උඹ කියන දෘෂ්ටි කෝණයෙන් නෙවෙයි මිනිස්සු කරන හරියක් කරන සංස්කාර නම් රස කර්ම රසන දේන කර්ම නොකර ඉන්න එක ඒකේ මනසගේ හිත සූපින් සිටිනවා ඉතින් මේකයි දැන් මේ බුදුජානක මේ කියන්නේ පින්නන් හදන මේ පඤ්ඤාවත්තස පඤ්ඤාවතු වයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස කියන එක බුද්ධඝමේ තියෙන තැන් බලන්න බුද්ධඝමේ පුදුමාකාර විකෘතියක් නේ හදලා තියෙන්නේ බුද්ධ ධර්මයේ පෙන්නද්දී පුළුවන් තරම් සබ්බපාපසා කරනම් කියලා අපි කුසල සුප සම්පදා ඉස්සරහින් තියන සබ්බපාපසා කරන පැත්තක දාන්න. කරත්තේ ගුණ ඉස්සල ගිල වෙලන්නේ ගුණ මොඩයා. කරත්තේ තමයි හොඳ කොට තියෙන්නේ කියලා කරත්තේ ඉස්සරහින් දාලා ගුණ පස්සෙන් දාලා දැන් ඉතින් උට ගන්න. ගහන්න ගහන්න උයන්නේ අනිත් පැත්තේ මොකද ගුණාට රියස් ඉයර් නෑනේ. ඉතින් කාඩ් නෝද හොස් මුළු කල්පනාකාරීව සේරම කරන වැඩ ඔය වගේ තමයි. මේ යන ගමන වුණාට යන දුන්නා නම් ඌ ගියාට පස්සේ හරි කරත් දෙයයි. දැන් අපි කරලා තියෙන්නේ කරත් ඉස්සරහට දාලා ගොනා පිටිපස්සෙන් දාලා උට ගහනවා බනිනවා. ඌට තේරෙන්නේ මේ ගහන එකද ගොනා මමද ගොනාද කියලා. එසමේ ජීවිතේ විහි මල් අපි මේ ලස්සන බුද්ධ උත්පාද කාලෙක ඉපදිලා ඉන්නේ. අපි තාම ලස්සන manussත්ව ප්‍රතිලාභයක් ලබා ගන්න අංග විකල වෙලා නැහැ. මනෝ විකාර ඇති වෙලා නැහැ. අපිට ක්ෂණ සම්පත්තිය හැම කෙනාටම 100%ක්ම ලැබෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා. සද්ධර්ම ශ්‍රවණේ තියෙනවා නම් පැවිදි වෙන්න පුළුවන්. ඒ තියෙදි කී දෙනෙක් ගාව විශිෂ්ටකක් තියෙනවද බලන්න තමයි අරක සම්පූර්ණ කරන්න ඕනේ මේක සම්පූර්ණ කරන්න ඕනේ කියලා බුද්ධ ආධිවත්වයන් ආංශලා පෙන්නන දුර්ලභ වස්තු හයම ලැබිලා තියෙනවා. ඕස්ට්‍රේලියාවටත් ඇවිල්ලා තියෙනවා. ඒත් හොයනවා. ඒත් හොයනවා. ඉතින් කවදා සන්තෝෂ කරાવી? කවදා නිවනක් ලැබෙවිද? නිසා කවදා හරි අපි තේරුම් ගත්තොත් මේ කියන දීර්ඝ කතාව කෙටි කරන්න මොකද තියෙන්නේ මේ වර්තමාන මොහොත තමයි හොඳම මොහොත. සතිය තමයි මේකට තියෙන මාර්ගය කියලා වර්තමාන මොහොතට අවදි වුණා නම් ඒක නිල ඒකෙන් සතුට උපය ගන්න හැටි දැනගත්තා නම් ඊට පස්සේ ඒකෙන් දිගින් සදාකාලික සපත සතුට තමයි ජීවත් වෙන්නේ ඉතින් යම් කිසි කෙනෙක් හරි පාරට දාලා නැත්නම් ප්‍රඥාවන්තව බලලා වර්තමාන මොහොතට හිත ගන්න බැරි මොනම බාධාවක්වත් තියෙනවද කියලා බලන්න. මොකක්වත් නැහැ. තියෙන්නේ තක తీරුකම විතරයි. ඔක්කොගාඩ මරි තක తీරු අන්ධකාරකම තියෙනවා තෘෂ්ණාව තියෙනවා හැම කෙනාටම ලැබෙන චිත්තක්ෂණේ ඊගාඩ ලැබෙන චිත්තක්ෂණේ 100%ක්ම පිරිසිදු ඒකට කවුරක්වත් එන්නේ නැහැ වාද කරන්න නමුත් මේ චිත්තක්ෂණ තියෙන කුණු කන්දලේ අපි බොහෝම ඉක්මනට අර චිත්තක්ෂණයට දාගන්නවා ඒකට බුදුජානකසේ භවනෙත්‍ය කියලා කියනවා එහෙම නැත්නම් අර ඉස්සල්ලා එකේ ඉහඳ පිළිණු ඊගා චිත්තක්ෂණයට දාගන්න එක තමයි අපි මතකේ මාර්ගෙන් සංඥා මාර්ගෙන් කරන්නේ අපි පොඩ්ඩකට ඒක පැත්තක තියලා ඊගා වෙන චිත්තක්ෂණයට අවදි වීමේ කටයුත්ත කරනවා නම් ඒකට කියනවා නවම වෙනවා නැත්නම් ළමා මනසක් හදා ගන්නවා එහෙම නැත්නම් ආධුනික මනසක් හදා ගන්නවා කියලා. එතකොට අපිට ඊගා චිත්තක්ෂණයේදී මුත්‍යක් ලැබෙනවා කිසිම තැනකට බාධාවක් නැති. ඉතින් ඒක හරි ලේසි පොඩි ළමයින්ට. මොකද පොඩි ළමයින්ට අර දිග වැඩසටහන් හිතේ නෑ. මොනක්වත් නෑ ළමයින්ට කියලා දුන්නොත් එහෙම වර්තමාන මොහොතේ ලිපිලා ඉන්න කියලා ඒක අමාරු කියලා දෙන්න. මොකද ඒක මේ ලෝකේ නැති ශිල්පයක් නේ. කියලා දුන්නොත් ඒක විනාඩි 10යි. සතිපාසලේ ළමයි භාවනා කරන්නේ ඒක විනාඩි 10යි. නැත්තම් සක්මන් කරන්නේ ඒක විනාඩි 10යි. මේ කාම කියනවා හරිම සාමකාමී, හරිම සතුට එළවෙන සුළුයි, හරිම සාන්තිදායකයි කියන. ඊයර සෝමබද්ද මහත්තයා කියනවා එයා විදුරු කොලෙජ් එකේ දැන් ඉන්න ප්‍රින්සිපල්. ඒ හැම පන්තියටම සත්‍ය හඳුලා දුන්නා. අඳුර දෙන පහේ පන්ති ළමයෙකුට මේ මොනක්වත් නොකර ඉඳගෙන ඉන්න හැටි කියනවා. අපි කියනවා සතියෙන් වාඩි වෙලා ඉන්න හැටි. ඊට පස්සේ නිකන් ඇවිදිනවා. එච්චරයි වෙන මොකක්වත් නැහැ. ඇවිදින බව සතිය පිළිගන්න පස්සේ ළමයෙන් ඇහුවට පස්සේ ඉතින් ඒ ළමයි බොහොම සතුටු වුණා මේ ක්‍රමයට. ඊට පස්සේ අවුරුදු පහේ ළමයෙකුට දුන්නා මේක. පහේ පන්තිය කියලා කියන අවුරුදු 11ක විතර වයසනේ. පහේ අවුරුදු පහේ ළමයෙකුට දුන්නාට පස්සේ ඒ ළමයාත් කියනවලු මත බොහෝම සාන්තිදායක වුණා. ඒක ඉතින් මගෙන් අහන සාන්ති පහේ පන්ති ළමයට අසහනයක් තියෙන්න එපා. සාන්තියක් එන්න අසහනයක් නැහෙනේ. මොකද ඒ ළමයට හම්බෙන සාන්තිය කියලා. ජීවත් වෙනවා කියන්නේ අසහනයක් තමයි. කොතන ජීවත් වුණත් අසහනේ. ඉතින් ඒක නිසා මෙච්චර ඉක්මනට අපේ අසහනය දුරු කරගන්න ක්‍රමයක් එහෙම නැත්නම් කෙටි බාරක් තියෙද්දී අපි මේ වෙන ක්‍රම වලින් උපභෝග පරිභෝග වස්තු වලින් දානමාන වලින් ලාභ සත්කාර සිලෝක වලින් මේක ලබන්න හදන උත්සාහයට කියන්නේ දුෂ්ප්‍රඥ භාවය කියන. එහෙමනම් බුදුරජාණන් වහන්සේට බුදු වෙන්නේ නැතුව රජමාලිගාවේ හිටියානම් ඔක්කොම ලැබිලා නැතිබේ. ඒත් ඔක්කොම අතහැරලා ඒ කිසිම දෙයක ලබන්න බැරි සැපයක් ලබලා ලබලා උන්වහන්සේ මතක් කරලා කිව්වා මේක ඕනේ මිනිසෙකුට කරන්න පුළුවන් ඕනේ නැතිකමයි තියෙන්නේ. එතන මොකක්වත්ම නැහැ ඕනේ නැතිකම තියෙනවා. ඒකට බේත් නැහැ. ඒ ලෙඩේට බේත් නැහැ. ඉතින් ඒක නිසා කවදා හරි ඕනකමට තමයි මේ කුසල ඡන්දේ කියන්නේ. කුසල ඡන්දේ කරලා ඇති කරගෙන කරන ඕනම වෙලාවක යොදන යොදන ශක්ති ප්‍රමාණයට සාපේක්ෂව උත්තර ලැබෙනවා. අකාලිකවම ලැබෙනවා. ඉතින් ඒ ප්‍රඥාව නෑ කියලා කාටවත් මේකේ කරාරින්න විදියක් නැත්තේ නෑ. මොකද අපි ළඟ ෂට ප්‍රඥාව තියෙනවා. අපිට තියෙන ෂට ප්‍රඥාව හරි පාට දාන එක විතරයි. ඉතින් ඒක කරන්න බැරි ඒ ෂට ප්‍රඥාව හරි පාට දාන්න බැරි කාරණාව අටවෙනි වශයෙන් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. නිෂ්පපංච නිප්පපංචස්ථායන් ධම්මෝ නායන් ධම්මෝ පපංච රාමස්ස කියලා. මේ හිත වෙච්ච දේවල් පිළිබඳව නැවත නැවත කතා කරන ගතිය එහෙම නැත්නම් මේ යට ගිය අතීතය පිළිබඳව නැවත නැවත කල්පනා කරන ගතිය නිසා අපිට ඊගා චිත්තක්ෂණේ නැවුම් භාවය ගන්න බෑ. අපි ජීව හැම කෙනාම ජීවත් වෙන්නේ අතීතේ. අතීතේ ජීවත් වෙන ඕනම කෙනෙකුට පශ්චාත්තාපය තමයි හම්බ වෙන්නේ අතීතානුභාවනං චිත්තං වික්කෝපානුපතිතං. නමුත් අපි ඒකට නිබෝධලේ කරගෙන තියෙන්නේ අපි මේ ජීවිතේ මරණයට පස්සේ ඊගා ජීවිතෙට ගෙනියන්නේ ඔය පශ්චාත්තාප ටික තමයි. දැන් අද රැය ගිහිල්ලා බුදිය ගත්තට පස්සේ හිතුවේදී පාන්දර බලනවා මේ පශ්චාත්තාප බුදිය තියනවාද කියලා. තිබුණ නැත්නම් නිදිකොල මාරුණා වගේ අප්සෙට් එකක් එනවා. ක්‍රිෂ්ණමුදිතුමා කියන උදේ පාන්දර නැගිට්ටට පස්සේ බලන්න කියන අපි කොච්චර ඉක්මනට ඔරියන්ටේෂන් එක ගන්නවද කියලා. දැන් මේ ඉන්නේ කැන්බරාවල. දැන් මේ ඉන්නේ කැම්ප් එකේ කියලා දැනගත්තට පස්සේ හුස්මක් වැටෙනවා. එතකන් ෂුවර් නෑ කරකොල ඇතරියා වගේ. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා කිසිම දුකක් තිබුණෙත් නෑ කිසිම ආත්මයක් තිබුණෙත් නෑ. මේ ආත්මය කියලා කියන්නේ ඇරපු ගමන් අපි කරන්නේ වදකාගාරයේ වටේට තියෙනවාද කියලා බලනවා. යමපල්ලු ටික ඉන්නවනම් අනේ සන්තෝෂයි. නැත්තම් ඇක්සිඩන්ට් රෝඩ් එකට ගියා වගේ. ඒ තරම් පුදුම විදියට අපි අර පරණ මතක ටිකනේ අපි බෝධලේ කරගෙන ජීවත් වෙන්නේ කාටවත් කියන්නෙත් නෑ ඒක. මේ පුද්ගලිකයි රහසිගතයි. පුදු කෙනෙක් ඇවිල්ලා කතා කරලා කියනෝක හීනි කරපං කාගේ ළඟත් ওই පොදිය තියෙනවා. ওই පොදිය නැති වුණොත් ඊගා චිත්තක්ෂණය වුන් භාවය ලබන්න පුළුවන්. ඒ සමේ ප්‍රපංච කිරීම කියන එකට කියනවා අපි වමාරා කෑම කියලා. රුමිනේෂන් කියලා කියනවා. අරකුන්ගේ මේ එළුවන්ගේ උන්ගේ තියෙන්නේ කාලා ඒක වමාරා කණේ දැන් මේ වෙලාවට ඔය මේක දැනට ගිහිල්ලා chewing the cud වමාරා ගමතම කරන්නේ අපිත් එච්චර තමයි දවල් තිස්සේ ඔක්කොම ලෝකේ තියෙන කුණු කන්දල් හේරම නිවුස් රීල් එකයි පත්තරේ ටෙලිවිෂන් එකයි අල්ලපු ගෙදරිනියා දෙන කුණු අරබ ටික හේරම අහගෙන ඉතින් රෑ තිස්සේම මාරා කරනවා කිසිම වෙලාවක වර්තමාන මොහොතේ නැහැ. ඒක නිසා මේ පිළිනුවත් කෑමක් වමාරා කෑමක් තමයි දුෂ්ප්‍රඥ අපිට බල දෙන්නේ. එනිසා කිසිම වෙලාවක අපිට අස්පස් කරගන්න වෙලාවක් අඩිය පාද ගන්න වෙලාවක් ඉන්නේ. ඒක කරන්නත් අමාරුයි මොකද අර Java වැඩිකම නිසා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා සීල ශික්ෂාවෙන් කාය වචන දෙක පොඩ්ඩක් දුෂ්චරිතලින් නතර කරලා සමාධි භාවනාවේදී මේ නීවරණ ප්‍රවාහය පොඩ්ඩක් අඩු කරලා අරමුණකට හිත දාලා ඒ අරමුණ දිගේ හිත තැම්පත් වෙන දැනට ගියා නම් තමයි තේරෙන්න පටන් අරගනීවි මේ ඉන්ටර්ප්‍රිටේෂන් නැත්නම් මේ විස්තර ප්‍රචාර කතාවක් පුදුමාකාර විදිහට මේ හිතේ වැඩ කරනවා. මේ විස්තර ප්‍රචාර කතාව 100%ක්ම තමන්ගේ හැදියාව සම්බන්ධයි, තමන්ගේ සංස්කෘතිය හා සම්බන්ධයි, තමගේ රුචර්චකම් හා සම්බන්ධයි, තමගේ කර්ම වේග හා සම්බන්ධයි. ඒ නිසා මයිලඟ ඉන්න අනිත් කෙනා ඒ සිද්ධිය දැක්කට එයාගේ විස්තර කතා විට වඩා වෙනස්. මොකද එයාගේ හැදියාව වෙනයි. එයාගේ රුචර්චකම් වෙනයි. ඒ නිසා කියනවා අපි එකම යුනිවර්ස් එක ඇතුලේ විශ්වය ඇතුලේ අපි ඉන්නවා නෙවෙයි අපිට අපිට වෙන වෙන යුනිවර්ස් එකක් තියෙන නිසා මේක මල්ටිවර්ස් කියලා කියන්නේ. අපි එක එක නයිනේ අපි හදාගත්ත ලෝකෙක. ඉතින් ලෝකෙට කවුරු හරි අත තියනවට කැමතිත් නැහැ. ඒක මේ මවාගත්ත ලෝකයක් කියන එක කියන්නත් කැමති නෑ. ඒක ගහපා දෙන්න හදනවා. ඒක නිසා බුදුරජාණන් අපිට කියනවා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර වශයෙන් මේක පොඩ්ඩකට බැහැර කරන්න. පරිේශන මට්ටම කියන. බලන්න කොච්චර සාන්තියක් තියනවද කියලා. කොච්චර සැහැල්ලුවක් තියනවද කියලා. ඒ නිසා ප්‍රපංච රාමයේ කියන තාකල් ඒ මිනිස්යාට උදේට කසපාර 100යි, දවල්ට කසපාර 100යි, රැයට කසපාර 100යි සහිත දඟුමකට නියම වෙච්ච කෙනෙක් වගේ කියලා කියනවා. යම් කිසි කෙනෙකුට ඊගාමහතට අවදි වීමේ නාමයෙන් මේ තියෙන කුණු කන්දල් తాවකාලිකව නැතර කරන්න පුළුවන් නම් එයාට තේරෙන්න පටන් ගන්නවා මේ විනිශ්චය කවුරුත් අරගෙන බෑ. Tamanම ගන්න ඕනේ. මනාපපමණින් ඉන්නෙත් නෑ. දීර්ඝ ප්‍රතිපදාවකින් තමයි ගන්න තියෙන්නේ කියලා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බද්ධික සූත්‍රයේ සඳහන් කරනවා යතා යතා සාවසෝ බික්ඛු ජීවිතං කප්පේති තත තතානං ජීවිතං කප්පේතු න බද්ධිකා මරණං හෝති න බද්ධිකා කාලකිරියා ආයසුතුනේ මිනිසයන්ද යම් ආකාරයක ජීවන රටාවක් තියනවාද ඒ ජීවන රටාවෙන් ගියොත් නම් මරණය කවදාකවත් සතුටුදායක එකක් වෙන්නේ නැහැ. මරණයක් වෙන්නේ බද්ධිකා කාලකේ බද්ධ කාල කාලක්‍රියාවක් වෙන්නේ. ඒක නිසා බද්ධ මරණයක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ හිත හිස් කරගෙන මැරෙන්න ඕනේ නම් ඒ Taman ඒක ඒ යම් ආකාරයක ජීවිත පවත්තන්නේ අන්න ඒක දැනගෙන ඒක නතර කරන්න ඕනේ. ඒකල උනාජේ කාරණා හයක් සඳහන් කරනවා. කම්මාරාමිතෝ කම්මරතෝ කම්මාරාමත අනුයුක්තෝ යම් කිසි කෙනෙක් කිලෝරක් නැති කර්මාන්තවල යෙදී ගත කරනවා නම් මරණ වේලාවෙත් යාට තියෙනවා අසම්පූර්ණ කර්මාන්ත. එතකොට මේ මරණය බද්ධ මරණයක් වෙන්නේ බද්ධ කාලක්‍රියාවක් වෙන්නේ. භසාරාම හොති භසාරතු. කතා කිරීමේ කිලවරක් නැති කෙනාට පටලවා ගන්නවනේ පුළුවන් තරම් කියපු එකක් නිසා ආයක සෝද හොදන්න සිද්ධ වෙනවා. ඒ නිසා භසාරාමතාවේ තියෙන කෙනාට කවදාකවත් මරණ චිත්තක්ෂණයේදීවත් ඉතිස් පාසු වෙන්නේ නිද්දාරාමෝති නිද්දාරතෝ නිද්දාරාමත අනුයුක්තෝ මේ කතා කරන්නත් උනේ නිදා මේ වැඩ කරන්න තොන්ද හොඳම වැඩේ පුදිය ගන්නවා කියලා හිතෙනවනේ එහෙම හිතන තරම් තමන්ට ඥානෙ තියෙනවනේ එයාටත් හරියන්නේ නැහැ ඒත් භද්‍ර මරණයක් සංගනිකාරාමෝති සංගනිකාරතෝ සංගනිකාරාමත අනුයුක්තෝ අපි පීසත් එක්ක ගිහිලා කුලියත් එක්ක ගැටිලා ගණ්‍යා කෙරේ ගැටිගත කරන මනුස්සර කද්දාකවත් ජීවිතේ හමාර කරන්න හම්බෙන්නේ පහසුවකින් සහැල්ලුවකින්. මොකද මේ පිළිසෙට තියෙන වගේ කියන යුතුයකම් බහරේ නිසා. මේ සංසග්ගාරාමෝ හෝති සංසග්ගරතෝ අපි සංසර්ගේ පවත්වන මේ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් කරන මේ ග්‍රාමීය කෘත්‍යයටත් සංසර්ගය කියලා කියනවා. නමුත් අසීමිත රූප බලන තියෙන ආසාවටත් කියනවා සංසර්ගේ දර්ශන කාමී කියලා. අනවශ්‍ය විදියට මේ සංගීත අහණ්ඩයි සද්ද අහණ්ඩයි කියන එක කියනවා තද්ද නිසා ඇති වෙන සංසාරේ. ගන්ධ රස පහසට තියෙන අසීමිත ආශාව. ඒව තියෙන කෙනාට කවදාකවත් මරණයේදී වැඩක් ඉවර කරන්න වෙන්නේ ඉවර වෙච්ච මරණයක් තමයි. අන්තිමට කියනවා පංචරාමෝ හොති පංචරතෝ පංචාරාමතා අනුයුද්ධෝ. මේ වෙච්ච දේවල් ගැන පසුතැවිලි වෙමින් කරන මේ පමාරා කැම තියෙන කෙනාට කවදාකවත් බුද්ධ මරණයක් වෙන්නේ බුද්ධ කාලක් ක්‍රියාවක් වෙන්නේ. ඒ නිසා අපිට මැරෙන්න ඉස්සෙල්ලා අපිට අත්දක ගන්න පුළුවන් නම් එහෙම මේ විස්තර කතා නැති මේ වර්තමානයේ ලැබිච්ච චිත්තක්ෂණය ඒකට ඒක පුළුවන් තරම් ජීවන පවුන කරගන්න පුළුවන් නම් එයාට තීරණ පටන් ගන්නවා හිතවිලි කියන එක නම් කාදාවත් නැතර කරන්න බෑ බාධා තියෙනවා නමුත් මොහොත මැද තැන් තැන් වල දූපතක් හදාගත්තා වගේ වෙලාවක් දැනගන්න පුළුවන් භාවනාවේදී ඇකන දිවනාශයේ කය කියන ඉඳුරංගෙන් ප්‍රතිබද්ධ නැති අනින්ද්‍රිය බද්ධ වෙච්ච ඒ වගේ මේ වමාරාඛාමක් නැති වර්තමානයේ පිරිච්ච ගතියක් එහෙම නැත්නම් සතියක් එහෙම නැත්නම් අප්‍රමාද ගතියක් බුද්ධ විඳින්න පුළුවන් ඒක තමංගේ සකන් නේචර් එක කරගත්තොත් ඒක ස්වභාවය කරගත්තොත් කරදර කරනවා තිබුණාට ඒක නෙමෙයි අපි ප්‍රകൃතිය වශයෙන් ගන්නෙ ඒ හිතට වම ආරාකෑමක් කරන්නේ නැති පිළුණු දේවල් කන්නේ නැති එනේන චිත්තක්ෂණයට අලුත් වෙන නිකම් පොඩි ළමයෙක්ගේ මනසක් වගේ ඇති කරගන්න ජීවිතයට කියන්න පුළුවන් නම් මරණ වෙලාවේදී ඝනජනු හමාරයි ඊට පස්සේ අලුතෙන් ගැට ගැහෙන්න දෙයක් නැහැ එහෙමනම් අපිට මැරෙන්න ඉස්සෙල්ලම දැනගන්න පුළුවන් ඊට පස්සේ නෙවෙයි යන්නම් කියලා යන්න පුළුවන් ගිහිල්ලා එන්නම් කියන්නේ නැතුව දැන් ගෙදරින් එනකොට කියලා ආවේ ගිහිල්ලා එන්නම් කියලානේ ෂුවරටි යනවා. අර ගියාට පස්සේ කක්ක ටික ආයෙ ගාගෙන හිත මේ වෙනකොට හිතන්න පොඩ්ඩක්. ආයෙ මොකක්වත් කතා කරන්න දෙයක් නැහැ. අර තීරම ගාගෙන පරණ පත්‍ර ටික තේරම බලලා රැයටත් හොඳට කාලා කට්ටියට හොඳට කයිවරුවක් කෙලලා ටෙලිවිෂනුත් බලලා ක්‍රිකටුත් බලලා ඔක්කොම බලවල පස්සේ හොද හොද මඩේ දැම්ම වගේ අපව යන ගතියකට එනවා එතකොට තේරෙනවා මේක හොදන්න අමාරුයි කක්ක ගහ ගන්න අමාරු ලේසි. බොහොම ලේසි. ඒක නිසා ඒ අපි මේ බ්ලොක් කරගෙන තියෙන ක්‍රමී අපි මේ හදාගෙන තියෙන ක්‍රමී සාරිපුත්‍ර සාන්ත කියනවා යෝ යප්පංච මනුයුතු නිතරෝම අතීතේ වමාරා කෑමේ පුරුද්දච මිනිසයා යෝ පපංචාබි රතෝ මගෝ ඒ ප්‍රපංචයෙන්ම අභිරතයක් කරගත්ත මගෝ කියලා වචනය පාවිච්චි කරනවා මුර්ගයයි කියලා කියන්නේ ප්‍රපංචයේ යෙදී ගත කරන මිනිස්සයයි මුර්ගයාගේ වෙනසක් නැතිව. මිනිසයාට විතරයි පුළුවන් මේ ජීවිතේ එක චිත්තක්ෂණයක හෝ ප්‍රපංචයෙන් අයින් කර ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක මේ සීල ශික්ෂාව නෙවෙයි. සමාධි ශික්ෂා අනේක ප්‍රඥා ශික්ෂාට වැටෙන්නේ. මරණය ඉස්සෙල්ලා මේක දැක්ක නිසා තමයි සරුවචනසි කිව්වේ මම ගේ හදන වඩුව දැක්කා. ඊට පස්සේ ගෙවල් හදන්නේ කියලා ගොඩනෙක් හිතනවා මේ ගේ හදන වඩුව දකින්න පුළුවන් ඉන්නේ ලබනාතු ඉපදිච්ච ගමන්ම බැලුවොත් කියලා. දැන් එතකොට ගේ හදලා ඉවරයි. වර්තමානයේම දකින්න පුළුවන් නම් හැදෙන හැදෙන වෙලාවේ මේ ප්‍රපංච කිරීම නැත්නම් මේ වල්පල් කතා කරන එක හිතේ කතාව. එහෙම නැත්නම් මේ වමාරා කෑම. අනුවෙන් ගතියක් තියෙනවා අපිට කියන්න පුළුවන් අපි මුර්ග ජීවිතේ ඉඳලා මනුෂ්‍ය ජීවිතයට නැගිනවා කියලා. පపంచාබිරතෝ මගෝ ඉතින් ඒක මේ විස්තර කරන වෙලාවදී ඥානරාම ස්වාමීන් වහන්සේකට බණ කියන වෙලාවේදී කියනවා මගෝ කියලා කියන්නේ මෝඩයට කියලා කියනවා. මෝඩයට කියන එක හරි නෑනේ බණහන කට්ටියට රිදෙනවනේ. ඒ මෝඩයට කියන කතාවක් කියලා. මම ළඟ අර ඒ සීමාව නැති නිසා මම කියනවා මගෝ කියන්නේ මුර්ගයාට. යෝපපංච අනුයුක්තෝ පපංචාවිරතෝ මගෝ අපි නිතරම දවසම ගත වෙන්නේ මේ වමාරා කැමෙදී නම් මනුෂ්‍ය ජීවිතෙන් තිරිසන් ජීවිතය අතර වෙනසක් ඇත්තේ නැහැ. ඒ නිසා එවැනි කෙනෙකුට විරාදීසෝ නිබ්බාණ යන නිවනින් ඈත් වෙලා ඉන්නේ යෝගක්ෂේමං අනුත්තරය. යාර කවදාකවත් මේ ඉවරක් කිරීමක් ගැන හිතෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ සූත්‍රය දේශනා කරන්නේ මේක නිසා බයක් ඇති කරලා මේක නිසා දුකක් ඇති කරන්න නෙවෙයි ඒ භත්තික සූත්‍රයේ සඳහන් කරලා තියෙන යෝච යෝ ප්‍රපංච හිත්වාන යම් කිසි කෙනෙක් මේ හිතේ කරන මේ ඉන්ටර්ප්‍රිටේෂන් එක නැත්තම් මේ කමෙන්ටරි එක එහෙම නැත්තම් මේ කියන කතන්දර ගොතන ගතිය එහෙම නැත්තම් මේ කරන වමාරාකයන් තබා ඒකට අනුමත කරන්නේ නැතුව නිප්පංච පදේ රතෝ කවදද මට පුළුවන් වෙන්නේ වර්තමානයේ ජීවත් වෙන්න නැත්නම් අත්දකින්න මොනම දෙයක්වත් නැතුව අතීතය ගැන හිතන්නෙත් නැහැ අනාගතය ගැන හිතන්නෙත් නැහැ අත්දකින්න දේ එළඹ වාසිය කිරීම අප්‍රමාද වෙන එක පపంచ යෝපపంచ හිතාන නිප්පపంచ පදේ රතෝ මේ නිෂ්පపంచ කරනවා කියන එකයි විසංඛාරගත කරනවා කියන එක බොහෝම සමානයි සංඛාර කියලා කියන්නේ චේතනා පහල කරනවා නිෂ්පపంచ කරනවා කියලා කියන්නේ අනාගත සැලසුමුත් නැහැ විච්ච ගැන පශ්චාත්තාපත් නැහැ ලැබිච්ච චිත්තක්ෂණය රජෙක් වගේ එහෙම නැත්නම් මිනිස්සෙක් වගේ එහෙම නැත්නම් සාසන සම්පත්තියක් කළ සලකන්න පටන් අරගත්තොත් ආරාධයීසෝ නිබ්බාණං. එයා නිවනට ආරාධනා කරනවා යෝගක්කේ මං අනුත්තරං. ඒ නිසා එක චිත්තක්ෂණයක් කාට හරි පුළුවන් නම් දැනගන්න ආස්වාසිය ගන්න වෙලාවේදී මේක ආස්වාසිය කියලා හිතනවා නෙවෙයි මනාපමනාප නෙවෙයි ආස්වාසයක් ගන්න වෙලාවේදී ආස්වාසයක් කියලා ඒ චිත්තක්ෂණේ ප්‍රපංච නැහැ ප්‍රශ්වාසයක් කරන වෙලාවේදී සතුටින් බාර ගන්නවනේ මේ ප්‍රශ්වාසය යන්නේ ප්‍රශ්වාසය දාන්න. එමෙදිනකොට මේ වම තියෙන වෙලාවේදී මේ වම කියන එක දන්නවනේ ප්‍රපංචයක් නෙවෙයි. ඒක ඒක අස්පනා අපිට දකින්න දෙයක්. දකුණු කියනකොට දකුණ දන්නවනම් යාට තේරුම් ගන්න පුළුවන් මේ නිෂ්ප්‍රපංච తত্ত্বය අපිට ක්ෂණ මාත්‍ර වශයෙන් ගන්න පුළුවන්. මෙතන කවුරක්වත් නැහැ ඒක අත්දැකීම නැති කට්ටිය. අන්නේ ක්ෂණ මාත්‍ර වශයෙන් ගන්න නිෂ්ප්‍රපංච తত্ত্বය චිත්තක්ෂණ දෙක තුනක් පවත්වන එක තමයි යෝගක්ෂේමය නැත්නම් යෝගය කියලා කියන්නේ භාවනාව කියලා කියන්නේ තපස කියලා කියන්නේ ඒකට යොදන ඥාණයට කියනවා පඤ්ඤාවතෝ කිය. ඒ වෙනුවට নানা ආකාර දේවල් ඔළුවේ දාගන්නට කියනවා දුෂ්ප්‍රඥ දුෂ්ප්‍රඥයි කිය. එනිසා කවුරු හරි වැඩ පටන් අරගෙන දවස පුරා නැත්නම් ඉඳගෙන ඉන්න පැයක් පුරා එහෙම නැත්නම් සක්මන් කරන පැයක් පුරා වෙනකට වඩා එළඹෙන ආස්වාද ප්‍රසවාසයේ වම දකුණේ ඇසුර වැඩි වෙනවා නම් ඇසුර වැඩි වුණාට බෑ ඒක හොඳටම දැනගන්න ඕන. මගේ හිත තියෙන්නේ හරියටම වමේ හරියටම දකුණේ කියලා. හිතලුවක් නෙවෙයි මේ මෙච්චර විස්තර කරපු අමාරු කෘත්‍ය සිද්ධ වෙනවා. ඉතින් ඒක අරමුණලද වැඩ ඇති ඇත්තෝ ඒක දිනු කිරීම සඳහා යොදන ක්‍රම සහ විදියට කියනවා පඤ්ඤාවතු කිසිම දවසක කවුරුවත් කොපි කරන්න එපා. කෙරෙන්න ඕනේ එකයි කියලා තේරුම් ගන්න එක තමයි අපි වැඩමුළුවකදී කරන්නේ. ඊට පස්සේ Tamange ක්‍රමසාවිලි හොයාගන්න කොහොමද මම හොස්පිටල් 10ක් 15ක් එක දිගට අරමුණේම පවත්න්නේ. කොහොමද මම හොස්පිටල් 10 පියවර 10ක් 15ක් එක දිගට ඇවිදින් දිගට ගන්නේ කියලා හදාගත්තට පස්සේ ඒක දියුණු කිරීම සඳහා අපි ළඟ තියෙන ක්‍රම සහ විදි යටින් අපි ඔක්කොම සමානයි. කිසිම කෙනෙකුට වැඩි වාසියක් හෝ අඩු වාසියක් නැහැ. කල යුත්තේ මේකයි කියලා දන්නවනම් ඒකට ක්‍රම සහ විදි තියෙනවා. ඒකට කියනවා අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ. යන්න ඕනේ මෙතෙන්යි කියලා දන්නම් ක්‍රම සහ විදි. දැන් අපි හරවලා තියෙන වැරදි තැනටනේ. ඒ සඳහා කරන හැම ප්‍රයත්නයක්ම සාර්ථක වෙන්න වෙන්න අපි නිවනින් ඈතට යනවා. ඒ නිසා අපිට තියෙන මේ යන්ත්‍රේ හරි පැත්තට හරව ගන්න. ඒ අඩුම ගානේ දැන් මම හැරිලා තියෙන වෙන පැත්තකට කියලා දන්නවනම් ලොකුම ලොකු ලාභයක්. ඒ දන්න කෙනාට විතරයි අඩු ගානේ හරව ගන්න හරි පුළුවන්. දැන් මේක හරි කියාගෙන යන කෙනෙකුට බුදු කෙනෙකුටත් උදව් කරන්න බෑ. බුදුසසුනාංශයේ මේ කෙනෙක් ගැන උත්සාහ කරන්නේ නැහැ. මොකද යාට අවශ්‍යතාවයක් තාම පහළ වෙලා නැහැ. ඒක නිසා බුදුරජාණන් සින්න කාලේ මේ මේ බෞද්ධ රාජ්‍ය පිටවන්න ඔක්කොම බුද්ධ ධර්මයට ගන්න ඒ තරම බුදුහාමුදුරු මොඩනේ. බුදුජානන්සේ ආදාර කරන්නේ තමන් දැන් වැරදි මේක හදාගන්න ඕනේ කියලා තමන්ගේම නිහතමානීකම තමන්ගේම අහිංසකම තියෙන කෙනාට මේ ගමන අමාරුයි. හැබැයි මේ කුසල ඡන්දේ වටිනවා. මේ හැරෙන එක වටිනවා. ඒ නිසා මට හිතෙන්නේ මගේ අත්දැකීම හැටියට නිවනටත් වැඩිය වටිනවා මේකමම කරගන්න ඕනේ කියන මූලික පෙළඹීම. කාට හරි හිතලා තියෙනවනම් මේ කුසල මේ පළවෙනියට මම දැන් යන්නේ රෝ. මම මේක හදාගන්න ඕනේ කියන මේ පළවෙනි නැම්ම අර හැරවුම් ලක්ෂය නිවනට වැඩිය වටිනවා. මොකද ඊට පස්සේ පැහැදිලිවම යන්නේ පැත්තට. ඒක නැතුව ඒ හැරවුම් ලක්ෂය දන්නේ නැතුව යනාත දන්නේ නැතුව අපි මොනවා කරත් ඇවිලෙන ගින්නට පිටු දැමීමක් වෙනවා. ඒ නිසා අපිට ඉස්සල්ලාම තියෙන සක්කාය සම්මා දිට්ඨි සම්මා සංකප්ප හදාගන්න. ඊට පස්සේ පුළුවන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හදාගන්න. ඒ නිසා යම් කිසි කෙනෙකුට සම්මා දිට්ඨි සම්මා සංකප්ප නැතුව මොන තරම් සීල් රැක්කත් සම්මා කම්මන්ත සම්මා වාචා ඒ ඔක්කොම සීලබ්බත පරාමාස විතරයි. ඒ සීලබ්බත පරාමාස වලට වෙනවා ඒ ප්‍රශ්නයක් නෑ. එහෙම කරගෙන ගිහිල්ලා කවදා හරි තේරෙනවා නම් මගේ ඔළුව හැරවිලා තියෙන වෙන පැත්තකට මේක හදාගන්න ඕනේ. ඒකට බුදුහාමුදුරණ කරන දෙයක් නැහැ. කමී පන්තිලේ හාමුදුරණ කරන දේකුත් නැහැ. මමමයි මේක කරන්න ඕනේ කියලා ඒ කුසල ඡන්දේ පැත්තට හැරුණා නම් ඒක ජීවිත පරිවර්තනයක් වෙනවා. අපේ පරිණාමය අවුරුදු 40 ලක්ෂයකට ඉස්සෙල්ලා නතර වෙච්ච එක අලුත් පැත්තකට යන්න පටන් ගන්නවා. ඉතින් හැරුණු ලක්ෂ කොයි වෙලාවෙ කාට එනවද කියලා කියන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේටත් කියන්න බෑ. ඒකේ තරම්ම අහම්බයක්. ඒ නිසා අපි ඒකට ආරාධනා කරන්න ඕනේ අඩු ගානේ මේක මම අත සලකා බලන්න ඕනේ. බුද්ධ ශාසනයක් ලැබිලා තියෙනවා. මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා. ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. සත්පුරුෂ ආශ්‍රය ලැබිලා තියෙනවා. සද්ධර්මයේ ජීවන පැවිද්දක් තියෙනවා. අන්න ඒ වෙලාවේ මම මේ දෙක කරගන්න ඕනේ කියන හරිම අහිංසක හිතවිල්ලක්. අන්නේ හිතවිල්ල පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනා නතර කරන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ධර්ම දේශනාවේ වෙන්නේ නිමාව සටහන් කරන සම්බන්ධ වෙච්ච සීල දනාටම තෙරුවන් සරණයි.